පූජ්‍යපාද වැලිපොඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ අද සතියේ සිකුරාදා දවසේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8ට අපත් සමග එකතු වෙනවා. උන්වහන්සේ නවසිලන්තේ වැඩ වාසය කරන්නේ. ඒක උන්වහන්සේ සමග අපි දැන් සම්බන්ධ වෙනවා. අද දවසේදීත් අපිට අනර්ග ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා ඇති. එහෙමනම් මම වැඩි කාලයක් ගන්න නැතුව ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මේනවා අද සාකච්ඡාව ආරම්භ කරන ලෙස ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දසපාරමී ධර්මයන්ගේ උතුම් වූ ආනුභාව බලයෙන් වෙනත් සත්‍යයකට වගේ නෙවෙයි යොදුනක් පමණ තරම් ප්‍රදේශයක් තමන් වහන්සේගේ ස්වකීය මාංශ චක්සුසයෙන් පෙනීම ඇත්තා වූ නේත්‍රා යුගලයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට සූක්ෂම ශරීර දරන්නා වූ ඕලාරික ශරීර දරන්නා වූ ළඟ දුර වශයෙන් සිටින්නා වූ සත්‍යයන් දැකීමට හැකි කර්මානුරූප සත්‍යයන් සුගතියේ දුගතියේ උපදින ආකාරය දකින මේසක්කොළ, පිටසක්කොළ, චූලනිකා සහසී ලෝක ධාතුන් දකින මජ්ක්‍ධිමිකා ද්විසහස්‍රී ලෝක ධාතුන් දකින ත්‍රිසහස්‍රී ලෝක ධාතුන් දකින උතුම් වූ දිව්‍ය චක්ෂුර විඥාණයෙන් සමන්නාගත වූද අනිත්‍ය දුක්ඛ අනාත්මේ දැකීමැත්තා වූ හේතුඵල ධර්මයන් විසිතුරුව දැකීමැත්තා වූ ධර්මචක්ෂුසෙන් සමන්නාගත වූද සත්වයන්ගේ හීන කෙලෙස් නැසූ කෙලෙස් වැඩි කෙලෙස් අදිමුක්තියෙන් දැකීමැත්තා වූ බුද්ධ චක්ෂුසෙන් සමන්නාගත වූද සියලුම අතීත අනාගත වර්තමාන ස්කන්ධ ආයතන ධාතු ආදී සියලුම ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගත්තා වූ දකින්නා වූ ਸਰවචිතාඥෙන් ඥානින් කියන මේ ඇස් පහෙන් සමන්නාගතු පංච චක්ෂුසේන සමන්නාගතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා බුදුරජාණන් වහන්සේගේ సంతාණයට දැනී ගිය පෙනී ගිය වැටහි ගිය සියලුම ධර්මයන්ට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට නවලෝතුරා සී සත් ධර්ම රත්නයේට සත්වයන්ගේ කෙලෙස් කිනි නිවාලන්නා වූ මානසිකාර මාත්‍රයෙන් සන්තෝෂයේ සතුට ඇති කරන්නා වූ කඳුලින් පිරි සත්වයෝ කඳුළු නිවා සතුටින් පුරවන්නා වූ ඇඬීමක් ඇත්තා වූ සත්වයන් ඇඬීම නවත්වා සිනාමසු මුහුණේ මුහුණක් ඇති කරන්නා වූ ප්‍රබල ශක්තියක් ඇත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට අපායට වැටීමට ඇත්තා වූ සත්වයෝ ඒ මුදවා සැනසීමටපත් කිරීමට ශක්තිය ඇත්තා වූ ධර්ම රත්ණයට ආර්යයන් වහන්සේලාගේ సంతානුතල පහළවන්නා වූ ආර්යයන් වහන්සේලා කැමැතිවන්නා වූ ඇලීම දුරු කරන්නා වූ ගැටීම දුරු කරන්නා වූ මුලාව දුරු කරන්නා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භූමියේ පිහිටියා වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සුමధుර දේශනාවන්ට ඇහුම්කන් දුන්නා වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් සිත සනසාගත්තා වූ බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් අතීත ස්කන්ධයන් බැලීමේ పూర్වේ නිවාසානුසුති ඥානය සකස් කරගත්තා වූ අනාගතයේ දැකීමේ ඥානය උපදවා ගත්තා වූ දිව්‍ය චක්ෂුර විඥානය උපදවා ගත්තා වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින්ම මාර්ගයේ ගමන් කොට සියලුම ක්ලේශ ධර්මයන් අසන්නා වූ ආසවක්ඛේ ඥානයන් උපදවා ගත්තා වූ ඒ අෂ්ටාර්ය පුජ්‍යන මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සතු ප්‍රමාණාතේ ක්‍රාන්ත අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාම සිදු කරගත්තා වූ කාමාවචර සිත් වල ආනුභාව බලෙන් කාමාවචර කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් දානී ක්‍රියාත්මක වීමෙන් සීලේ ප්‍රතිපත්තිය යෙදීමෙන් භාවනාවේ යෙදීමෙන් බණ ඇසීම තුළින් සාකච්ඡා කිරීම තුළින් යෝනිසෝ මනසිකාර පැවැත්වීම තුළින් සමත භාවනාවන් තුළින් විපස්සනා භාවනාවන් තුළින් මේ දහම් වැඩසටහන තුළින් ඇති කරගත්තා වූ කාමාවචර රූපාවචර අරූපාවචර වෙනං ඒ සියලුම කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් සෑම දිනාටමත් අදත් මේ ධර්ම සාකච්ඡාව තුළින් කියා දෙන්න බලාපොරොත්තු වන්නා වූ සියලුම ධර්ම කරුණු හොඳින් තේරේවා වැටහේවා ඒ වාගේම වටහා ගන්න ශක්තිය ලැබේවා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සද්ධා ගුණයේ පිහිටාවා වීරියත් ඇති වේවා සතිය සමාධියත් ප්‍රඥාවත් වැඩේවා බෝධිපාක්ෂික ධර්ම Tamanගේ సంతානයේ ගුණ වෙලා වැඩිලා හොඳින් මේ ධර්ම කාරණා මානසිකාරයෙන් යුක්තව පිහිටුවාගෙන ධර්මාභෝධය කරගන්නට සෑම දිනාටම මේ උතුම් අවස්ථාවක් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා කාරුණික ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ අවස්ථාවේදී මේ පින්වුතුන්ට මම අද විශේෂ කාරණා ටිකක් පොඩි කාරණා ටිකක් කියලා දෙනවා මේ පින්වුතුන්ගේ හිතට මේ දරාගන්ට ඒ වගේම හිතේ දරාගෙන මෙනෙහි කරගෙන ඒ තුළින් Tamanට ධර්මාභෝධය කරගන්නට අවශ්‍ය කරන ටිකක්. අපි හැමදිනාම ලෞකික භූමියේ එහෙම නැත්නම් පෘථජන භූමියේ ඉන්න සත්වයෝ ලෞකික භූමියේ ඉන්නා වූ සත්වයන්ට පෘථජන භූමියේ ඉන්නා වූ සත්වයන්ට නිරන්තරයෙන්ම වැඩි වශයෙන් පහළවන්නා වූ සිත් ප්‍රමාණයක් තියෙනවා. ඒ සිත් ප්‍රමාණය ගත්තාම සිත් තිබෙනවා 12ක්. ඔය සිත් 12 හරිම සැරයි. ඔය සිත් 12 හරීම පිළිකුලයි. ඔය සිත් 12 හරීම කර්කසයි. ඔය සිත් 12 හරීම රළුයි. ඔය සිත් 12 හරීම ගොරෝසුයි. ඔය සිත් 12 හරියට අපායවල් හදනවා. ඔය සිත් 12 හරියට නරකාදී හදනවා. තිරිසන් ලෝක හදනවා. ඔය තිරිසන් ඔය සිත් 12න් එකකට පටලෑ වුණොත් සරපියු වෙලා උපදිනවා. ඔය සිත් 12න් එකකට පටලෑ වුණොත් කිඹුලන් ඌරන් ඒ වාගේම තිරිසංගත සතුන් වෙනවා. ඔය සිත් වලින් එකකට පටලෑ වුණොත් අලි කුටි වලස් වෙනවා. ඔය සිත් 12න් එකකට පටලැ වුණොත් අසුරු නිකායේ උපදිනවා බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා ඔය අකුසල් සිත් 12න් එකකට පටලැ වුණොත් പ്രേත ලෝකයේ උප්පත්තිය ලැබලා බොහෝ කාලයක් දුක් විඳිර සිද්ධ වෙනවා ඔය සිත් 12න් එකකින් හරි ඔය සිත් 12න් තමයි බුදුරජාණන් වහන්සේලාට දොස් පවරන්ට බණින්ට රහතන් වහන්සේලාව නසන්ට බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ හොලවන්ට ඉදිරිපත් වෙන හිත්. ඔය සිද්දුලහයෙන් තමයි ඒකින් තමයි කෙනෙක් භික්ෂුන් වහන්සේලාගේ ලාභය නැති කරන්නේ. ඒ වගේම දෙමව්පියන්ට හිංසා කරන්නේ හොරමරකම් කරන්නේ ඔය සෑම දෙයක්ම කරන්නේ ඔය සිත් 12න් එකක් ඉදිරිපත් කරගෙනයි. ඒ නිසා මේ සත්වයන්ට දිව්‍ය ලෝකයේ වහන්නා වූ තැන ඔය සිත් 12. සත්වයන්ට බ්‍රහ්ම ලෝකයට යන්න එපා මෙහෙට ඇදින්නේ ඔය සිත් 12. සත්වයන් දුප්පත් කරවන්නේ ඔය සිත් 12. ඒ වගේම සත්වයෝ හීන දීන භාවයට පත් කරන්නේ ওই සිද්දලා. ওই සිද්දලායෙන් තමයි මිනිස්සුන්ට බැනුම් හදන්න අවස්ථාව සලසා දෙන්නේ. ওই සිද්දලායෙන් තමයි මිනිස්සු අපකීර්තියට පත් කරවන්නේ. ওই සිද්දලායෙන් තමයි මිනිස්සු අඬවන්නේ. ওই සිද්දලායෙන් තමයි මිනිස්සු කඳුළු පුරවා ගන්නා ඇස් හදාගන්නේ. ওই සිද්දලායෙන් තමයි මිනිස්සු ගොඩාක් දුක් හැදෙන ඔය සිද්දුලහා මුල් කරගෙන තමයි හිරගෙවල් හැදලා තිබෙන්නේ. ওය සිත් 12න් හැදෙන්නා වූ සැර ගතිය නිසා ක්‍රියාත්මක වෙච්ච දේවල් නිසා තමයි ඔය හිරගයක් හැදිලා තිබෙන්නේ. ඒ වගේම විශාල දඬුවම් කරන ස්ථාන හැදෙන්නේ. ඔය සෑම දෙයක්ම හැදෙන්නේ මෙන්න මේ සිත් 12. ඒ නිසා මේ සිත් 12ට කියනවා අකුසල් සිත් 12 කියලා. ඔය අකුසල් සිත් 12 සංඛ්‍යාත්මක වශයෙන් ගත්තම 12ක් වුණාට ඕවගේ තිබෙනා වූ සැරගතිය, ඕවගේ තිබෙන කරකස ගතිය, පෞකාර ගතිය, ගොරෝසු ගතිය, මිනිසු අඬවන ගතිය, මිනිසු පීඩාවට පත් කරන ගතිය, අපායවල හදන ගතිය ඉතාමත් ඉහළයි. ඒ නිසා බය විය යුතු අයින් කර යුතු අඬහඬා හරි ඉවත් කළ යුතු භයානක සිත් පෙළක් මේ. භයානක සිත් පෙළක්. කාගේ හරි මයික් එකක් ඕන් වෙලා තිබෙනවා ඕෆ් කරගන්න. මේ සිත් 12 හරිම භයානක ඒ වගේම ඊ타ත්ම කරකස පෞකාර සිද්දොරහ. මේක මේ විදිහට වෙන්න හේතුව මේ කරුණු කීපයක් වෙනවා. කාගේ හරි මයික් එකක් ඕන් වෙලා තිබෙනවා. ඒ මයික් එක ඕෆ් කරගන්න සද්ද එනවා. ඒ වගේම මේ සිද්දුලහ කොහොම හරි අපි අඬා අඬා හරි මහන්සි වෙවි අයින් කරන්න ඕනේ. ඒ වගේම මේ සිත්වල තිබෙන්නා වූ අන්තර්ගතය අපි තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ. හිතක් කියලා කිව්වාම මේ ඒකේ ඒක වරදක් වෙන පාපයක් වෙන විදියක් තිබෙනවා. ස්වභාවයෙන්ම හිතක් නරක නැහැ. ස්වභාවයෙන් හිතක් නරක නැහැ. ඒ හිත නරක නැති වෙච්ච හිත නරක කරන යම්කිසි මානසික ගුණ ස්වභාවයක්, ගති ස්වභාවයක්, ධර්ම ස්වභාවයක් තිබෙනවා. අපි හිතනවා හරක් මේ මරණ තනක් තිබෙනවා. ඒක නිකන් ගයක් කියමු. ශාලාවක් කියමු. ඒ ශාලාවේ ඒ ගේ වරදක් නැහැ. ඒ හිටවපු කනුවල වරදක් නැහැ. ඒ වහලා තිබෙන්නා වූ ඒ වහලා තිබෙන්නා වූ ඔළුවල හරි තාඩුවල හරි වරදක් නැහැ. සරලව කියනවා නම් ඒ ගේ සකස් කරලා තියෙනවා කිසිම දෙයක වරදක් නැහැ. නමුත් ඒ ගේ පෞකාර ගයක් වෙන්නේ අප්‍රසන්න ගයක් වෙන්නේ ඒකට විවිධ නම් පට බැඳෙන්නේ ඒක මිනිස්සු අප්‍රියා කරන තත්වයටපත් වෙන්නේ ඒක ඇතුළේ කරන්නා වූ ක්‍රියාව නිසායි. යම්කිසි මිනිසෙක් එතන හරකු මරනවා නම් ගව ඝාතනය සිද්ධ කරනවා නම් ඒ ගව ඝාතනයේ කර්මය නිසා මිනිස්සු ඒක ගන්නෙ නෑ යන්නේ නෑ බලන්න කැමති නෑ අප්‍රසන්න ඒ නිසා ස්වභාවයෙන්ම ඒ ගේ නරක එකක් නෙවෙයි නමුත් ඒ ගේ තුල සිද්ධ කරන්නා වූ පව්කම නිසා ඒ ගේ තුල සිද්ධ කරන්නා වූ අකටයුතු නිසා ඒ ගේ නරක ගයක් බවට පත් වෙනවා අප්‍රසන්න තැනක් පව්කාර තැනක් භයානක තැනක් බවට පත් වෙනවා ආන් ඒ වගේ අපේ හිත ස්වභාවයෙන්ම නරක එකක් නෙවෙයි ඒක නරක් වෙන්නේ ඒ හිත ඇතුලේ සිද්ධ වෙන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ මේ ධර්ම නිසායි. ඒ සිත ඇතුළේ ක්‍රියාත්මක වෙන්නා වූ ධර්ම ගති නිසායි. ඒ වගේ ඒ හිතක් නරක කරන හිතක් ගඳ ගස්සන හිතක් රළු කරන භයානක කරන ඒ හිතේ අකුසල් හදන ධර්ම සමූහයක් තිබෙනවා ඒවට කියනවා චෛතසික ධර්ම කියලා. හිතේ ඇතිවෙන්නා වූ චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්ම තිබෙනවා 14ක්. චෛතසික ධර්ම 14ක් තියෙනවා. ඒවට කියනවා අකුසල චෛතසික කියලා. චෛතසික කියලා කියන්නේ හිතක පහළවන්නා වූ ගති. යම්කිසි චිත්ත ගති. හිත වෙනයි චෛතසික ධර්ම වෙනයි. හිත වෙනයි ඔය කියන චිත්ත ගති වෙනයි. හිත ප්‍රධානයි. චෛතසික අප්‍රධානයි. හිත ප්‍රධානයි. චෛතසික ධර්ම චිත්ත ගති අප්‍රධානයි. නමුත් මේ අප්‍රධාන වූ චිත්ත ගති අප්‍රධාන වූ චෛතසික පුළුවන් ප්‍රධාන වෙච්ච ප්‍රබල වෙච්ච හිතක් වෙනස් කරන්නට හිත ඒ පැත්තට හරවා ගන්නට හිතක් නරක කරගන්නට නරක කරන්නට හොඳට පුළුවන් වතුර කියලා කියන්නේ පිරිසුදු දෙයක්. පිරිසුදු වතුරෙන් වතුරක් බැලුවම බැලමම ඒ වතුරේ ඇතුලෙන් පුළුවන් අපිට කෝප්පේ දකින්න. කෝප්පේ අඩිය පේනවා. භාජනයකට වතුර දැම්මම ඒ වතුර භාජනයේ පතුල වතුර තුලින් පේනවා. එහෙම ಗುಣ ස්වභාවයක් ප්‍රභාස්වර ස්වභාවයක් තිබෙන විනිවිද දැකීමක් තිබෙන ජාතියක් වතුර කියන්නේ. ඒ වතුර කූපයට යම්කිසි විදියකින් අපි දැම්මොත් කළු පාට මොනahari දෙයක්. කළු පාට මොනahari දෙයක් දැම්මොත් සම්පූර්ණ ඒ විනිවිද පේන ගතිය නැති කරනවා. අපි හිතමු දැලි අඟුරු ටිකක් එහෙම නැත්නම් මොනා හරි කළු පාට මේ තියෙන ටිකක් දැම්මයි කියලා. තෙලක් හරි එහෙම නැත්නම් අඟුරු කුඩු හරි දැම්මයි කියලා. එහෙම දැම්මයින් පස්සේ සම්පූර්ණ අර පිරිසුදු වතුර අපාට කරලා කළු පාට කරලා අප්‍රසන්න කරලා නරක් කරලා දාන එතනින් පස්සේ අර පතුල විනිවිද පේන ගතිය ඕකේ නැති වෙනවා. හැබැයි වතුර ස්වභාවයෙන්ම හොඳයි. ඉතින් මේ වතුර ප්‍රමාණය වැඩියෙන් තිබෙනවා කෝප්පේ නමුත් දැන් මේ කළු පාට වර්ගයේ පොඩ්ඩයි. ඒ පොඩ්ඩ වුණත් ඒ කළු පාට වර්ගයේ කුඩක් හරි මොනාරි පොඩ්ඩක් විශාල වතුර ප්‍රමාණයක් නරක් කරන්නට අපාට කරන්නට පුළුවන් ගතිය තියෙනවා. ආන්න ඒ වගේ ප්‍රබල හිතක් පිරිසුදු සිතක් නරක් කරලා ඒ හිත අකුසල් කරන්නට අකුසල් හිතක් බවට පත් කරන්නට කරකස ගුරුසු හිතක් බවට පත් කරන්නට අපායේ උපදින තිරිසන් ලෝකයේ උපදින අසුර නිකායේ പ്രേත ලෝකයේ උපදින්නා වූ ශක්ති හදන්ට පුළුවන් විදිහේ වැඩ කරන්න පුළුවන් ශක්ති එහෙම නැත්නම් චිත්තගත තියෙන. ඒවට කියනවා අකුසල චෛතසික කියලා. ඒ වගේ අකුසල චෛතසික ධර්ම තිබෙනවා ඔක්කොම තිබෙනවා 14ක්. අකුසල චෛතසික 14ක් තිබෙනවා. ඒ 14 ඔක්කොම එකට එක පොදියට ඔය හැම හිතකම පහළ වෙන්නේ නැහැ. අරමුණේ හැටියට ඔය චෛතසික එන ප්‍රමාණය හිතක් නරක කරන්නට ඉදිරිපත් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම තැනේ හැටියට ඒ වගේම පරිසරයේ හැටියට හිතේ නුපුරුදු පුරුදු ගමේ හැටියට ආශේවන ගුණේ හැටියට ඒකට බාහිරින් ලැබෙනා උදව් උපකාරවල හැටියට ඒ හිතට එක්කාසු වෙන ওই චිත්ත ගති චෛතසික ගති වල ප්‍රමාණය අඩු වැඩි වෙනවා අපි නැවත වතාවක් හිතට මතක් කරලා දුන්නොත් මේ චිත්ත ගති 14 එහෙම නැත්නම් චෛතසික 14 අකුසල් ඒ තමයි මෝහ චෛතසිකය අහිරික චෛතසිකය අනුත්ප්ප චෛතසිකය උද්ධච්ච උද්ධච්ච චෛතසිකය ලෝභය දිඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච, තීන, මිද්ධ, විචිකිච්ඡා. මේ කියන්නා වූ චෛතසික ධාතර තමයි ඔය හිත නරක කරන, හිතවල බලය අඩු කරන, හිතවල ප්‍රසාදය නැති කරන ධර්ම 14. මේ චෛතසික ධර්ම වල මේ ලෝභයේ පැත්තට යන ධර්ම තිබෙනවා ද්වේෂයේ පැත්තට යන ධර්ම තිබෙනවා මෝහයේ පැත්තට බරව කටයුතු කරන ධර්ම තිබෙනවා මෝහය කියනා වූ චෛතසිකය සමහර තැන්වලදී ප්‍රධාන වැඩක් කරනවා සමහර තැන්වලදී අප්‍රධානව වැඩක් කරනවා ඒ හිතේ වෙන එකක් ප්‍රධාන වෙනවා ඒක මෙහෙමයි තේරුම් ගන්නෙ. ඔය සිත් 12ක් කිව්වනේ. ඒ සිත් 12ේ ලෝභය මුල් වෙච්ච 8ක් තිබෙනවා. ද්වේෂය මුල් වෙච්ච දෙකක් තිබෙනවා. මෝහය මුල් වෙච්ච දෙකක් තිබෙනවා. ලෝභය මුල් වෙච්ච, ලෝභය ප්‍රබල වෙච්ච, ලෝභය බලවත් වෙච්ච, ලෝභයේ හැසිරීම සැර වෙච්ච හිතේ මෝහය තියෙනවා. හැබැයි මෝහයට ප්‍රධාන කටයුත්තක් කරන්න බෑ ඒ හිත් අටේ. මෝහය ලෝභයට උදව්වක් කරනවා. මෝහය ලෝභයට උපකාර වෙනවා. ඒක නිසා ප්‍රධාන වැඩේ කරන්නේ ප්‍රධාන ගතිය තිබෙන්නේ ලෝභයේ. ඒකට උදව් කරන නොපෙනී ඉන්න ගතිය එහෙම නැත්නම් නොපෙනී ඉඳගෙන වැඩ කරන්නේ මෝහයයි. මේ මෝහයයි ලෝභයයි තිබුණාට ලෝභය ප්‍රධානයි. අපි මේ द्वेषසිතකට ගියාම ඒ द्वेषසිතෙත් මෝහය තියෙනවා. द्वेषසිතේ द्वेषය කියන එක දෝෂ චෛතසිකය හරි ප්‍රබලයි. द्वेषයට උදව් කරන, උපකාර කරන ස්වභාවයක් මෝහේ තියෙනවා. හැබැයි द्वेषසිතේ ලෝභය නැහැ. මෝහේ තියෙනවා. द्वेष මෝහ ඉස්සෙල්ලා කියපිකේ ලෝභ මෝහ. ඉතින් ඔය හිද්දික් ඔය වර්ග දෙකේම හිත්වල මෝහය තියෙනවා. හැබැයි මෝහය විතරක්ම ප්‍රබල වෙච්ච ද්වේෂයේ අතගෙහීමක් නැති ලෝභයේ ඇතුල්වීමක් නැති සම්පූර්ණ මෝහයම ප්‍රබල වෙච්ච මෝහයම තර වෙච්ච මෝහයෙන්ම වැසී ගිය හිත් තිබෙනවා. ඒවට තමයි කියන්නේ මෝහය මුල් වෙච්ච, මෝහය ප්‍රබල වෙච්ච, මෝහය රූට් වෙච්ච හිත් කියලා. ඒ වගේ හිත් දෙකක් තිබෙනවා. ඒකේ තිබෙන්නේ මෝහය ප්‍රබල වීමයි. දැන් ওই විදිහට තිබෙනවා හේතු වර්ග තුනක්. ඒ හිත් වර්ග තුනේ ඕවට කියනවා හේතු කියලා. මොනවද? ලෝභය හේතුවක්, ද්වේෂය හේතුවක්, මෝහය හේතුවක්. මේ හේතු වලින් හිත් දෙකක්, ඒ කියන්නේ හිත් 10ක් දී හේතුකයි. අටක තිබෙනවා ලෝභයයි, මෝහයයි. තවත් දෙයක තිබෙනවා ද්වේෂයයි, මෝහයයි. ඒක නිසා 10ක් හිත් දී හේතුකයි. හේතු දෙකකින් යුක්ත වෙච්ච ඒවා. තවත් චෛතසික තියෙනවා. ඊළඟට මෝහ මූල සිත ඒක හේතුකයි. හේතු එකයි තියෙන්නේ. මේ විදිහට මේ ද්වි හේතුක ඒක හේතුක මේ හිත්වල මේ ඕව පාපී එහෙම නැත්නම් අකුසල් චෛතසික දැන් මේ අපි මෙතනදී තේරුම් ගනිමු එකක් කාගේ හරි මයික් එකක් ඕන්ලා තියෙනවා මෙහෙට සද්ද ඇහෙනවා කර කර ගාලා මේ කරුණා කරලා ඒක ඕෆ් කරගන්න පුළුවන් නම් ගොඩක් පිං සිද්ධ වෙනවා. හොඳයි. මේ ලෝභ හිතක වැඩ කරන චෛතසිකටක තමයි මෙන්න මේවා තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියනා වූ චෛතසික ධර්ම හත තියෙනවා මේ චෛතසික ධර්ම හත තිබෙනවා ඒවා ਸਰවචිත්ත සාධාරණයි. ඊට අනතුරුව තියෙනවා මේ තව අන්‍ය සමාන විතක්කය, ਵਿਚාරය, අදිමොක්කය, වීරිය, පීති, ඡන්ද කියලා. හයක්. ওই ටිකත් යෙදෙනවා ඔය ලෝභ මූල සිටි. ඒ අනතුරුව ලෝභය තියෙනවා, මෝහය තියෙනවා, අහිරික අනුත්ප්ප උද්දච්ච. දිත්‍ති මාන තිබෙනවා ඊළඟට තීන මිද්ද තිබෙනවා. අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච කියනා වූ මේ කියන ධර්ම ටික මේ චිත්ත ගති ටික අනිවාර්යයෙන්ම හැම හිතකම යෙදෙනවා. ඒ නිසා ඔයාට කියනවා නමක් කියලා තිබෙනවා අකුසල සාධාරණ කියලා. ඒ කියන්නේ අකුසල් සිත් 12ෙම හැම එකෙම තියෙන හින්දාවේ. මේ <clears throat> මේක මේ විදිහට තේරුම් ගන්න ගමන් අපි යම් ද්වේෂය ගැන හිතන්ට දේශ මූල හිත ඒ ද්වේෂයේ තිබෙනවා අපි හිතමු කෙනෙකුට තරහ යනවා කියලා. මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් තරහ යනවා. එතකොට තරහ යනවා කියලා කියන්නේ තරහ කියලා කියන්නේ හිත නෙවෙයි. තරහ ගතිය කියලා කියන්නේ චෛතසික ගතියක් ද්වේෂයනේ. හිතේ ගැටීම. හිතේ ද්වේෂය. ඉතින් මේ හිත් තරහා යන සිත් දෙකක් තිබෙනවා. ඒ තරහ යන සිත් දෙකේ එකක් එකක වැඩ කරන මෙන්න මෙහෙම ප්‍රමාණයක් තස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය. 7යි ඊළඟට තිබෙනවා විතක්ක ਵਿਚාර අධිමොක්ක වීරිය ඡන්ද කියලා. 5යි ඔක්කොම තියෙනවා 12. ඊළඟට තිබෙනවා මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච. අපි කියාගෙන ගියේ ද්වේෂ මූල පළවෙනි සිතේ චෛතසික ධර්ම කොච්චරක් තියෙනවාද කියලයි. අර ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි විතක්ක ਵਿਚාර අධිමොක්ක විරිය ඡන්ද කියන පහයි 12ක් වෙනවනේ. ඒ 12ට එක්කාසු වෙනවා මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච ද්වේෂ කියලා චෛතසික ධර්ම පහක්. ඒ පහ හරින්ම පෞකාර චෛතසික අකුසල චෛතසික 14න් පහක් වෙයි. ඔක්කොම තියෙනවා මේ චෛතසික සම්පින්දය ඔය ද්වේෂ හිතක 17ක් තිබෙනවා. ද්වේෂ සිතක 17ක් තිබෙනවා. ඉරිසියා කරන්නා හිතක 18ක් තිබෙනවා. ඒ වගේම මසුරුකම් කරන හිතක 18ක් තිබෙනවා. යම්කිසි දෙයක් පිළිබඳව කුකුස් සාගත සිද්ධ කරන හිතක 18ක් තිබෙනවා. ওই විදිහට තමයි මේ තරහසිත එහෙම නැත්නම් දේශමූල සිතක ඔය චෛතසික ධර්ම ඔය පළවෙනි සිතේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට මේ ද්වේෂ මූල දෙවෙනි සිතේ දහ මේ හතකට නෙමෙයි ඒකේ තියෙනවා දහ නමයක්. දහ නමයක් වෙන්න පුළුවන් සමහරලාට 20ක් වෙන්න පුළුවන්. ඒ හැටියට දේශේ තීන මිද්දේ තියෙනවා මේ ඒ දෙකත් එනවා. ඉතින් ওই විදිහට චෛතසික ධර්ම රාශියක් ඔය සිද්දිකේ වැඩ කරනවා. මේ ඒ නිසා මේකත් අපි තේරුම් අරගෙන මම මේ වෙලාවෙම මේ වෙලාවේ මේ දක්වා කිව්වේ ද්වේෂ මූල සිද්දකේ චෛතසික ධර්ම වැඩ කරන ප්‍රමාණය. ඊළඟට තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපිට හම්බ වෙනවා මෝහ මූල සිත් දෙක. ඒකේ ਸਰවචිත්ත සාධාරණ 7යි විතක්ක විචාර විරිය කියන මේ චෛතසික ධර්ම 3යි 10යි මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච විචිකිච්ඡා කියලා චෛතසික ධර්ම පහකුයි ඔක්කොම 15ක් වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා ඔය විදිහට එක හිතක අනිත්‍යකී තිබෙන්නේ දැන් අපි ඉස්සල්ලා කිව්වා මෝහ මේ ද්වේෂ මූලසිත ඊට පස්සේ කිව්වා මෝහ මූලසිත ඔය දෙකෙන් වැඩ කරන්නේ මේ මෝහ මූලසිත වල වැඩ කරන්නේ 15 15 වෙනසකට තිබෙන්නේ අර එකක් වැඩි වෙනවා මේ උද්දච්චය විචිකිච්ඡාව තියෙනවා. ඒක අනිත් එකේ තිබෙන්නේ උද්දච්චේ විචිකිච්ඡා පමණයි. ඉතින් ඔය විදිහට මේකේ මේ ධර්ම සික්කාසුවක් ධර්ම ක්‍රියාත්මක වීමක් ඔගේ තියෙනවා. දැන් අර ගිය සතියේ මම කතා කළා මේක කියන්න හේතුව මේක කියන්න හේතුව අපි ගිය සතියේ කතා කළා මේ අර සම්පයෝග ධර්ම පිළිබඳව ඒ කියන්නේ යෝග ගන්ත ධර්ම ගැන කිව්වනේ ගන්ත ධර්ම පිළිබඳව ගැට ගැහින ධර්ම පිළිබඳව අපි කිව්වා එතකොට එක තැනකදී ප්‍රශ්නයක් ආවා මම ඒක ඒ වෙලාවේ කිව්වා නමුත් ඒකේ තව පුංචක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියන එක ඇති වෙච්ච නිසා තමයි මේ ටික මම මේ විදිහට කියන්නේ. ගන්ත සම්පයුත්තා ධම්මා කියලා අපි කතා කළා. ඒ කියන්නේ ගැට ගැහිම ගැට හදන ධර්ම. එහෙම නැත්නම් ප්‍රතිසන්දියේදී ප්‍රතිසන්දි ගැට හදන යම්කිසි සත්වයා සංසාරයට බන්ධනය කරලා දාන්නා වූ ධර්ම වලටනේ කිව්වේ ග්‍රන්ථ ධර්ම කියලා. ඒ ග්‍රන්ථ ධර්ම ගැට ධර්ම එක සම්පයුක්ත වෙච්ච එක්කාසු වෙලා වැඩ කරන හිත් තිබෙනවා. මේ චෛතසික තිබෙනවා. ආන්න ඒවට කියනවා සම්පයුක්ත ධම කියලා. ඒ වගේ සම්පයුත් ධර්මවල තිබෙනවා මේ එක තැන කැහුවා මේ ලෝභ මූල සිත් 8ක් තිබෙනවා දේශ මූල සිත් දෙකක් තිබෙනවා ඒ 10 තමයි ඔය ගාන්ත ධර්ම තියෙන්නේ කියලා අපි එහෙම කිව්වා අකුසල් සිත් 12ක් තිබුණාට මේ තිබෙන්නේ ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි තමයි ඔය ග්‍රන්ථ ධර්ම තිබෙන්නේ. මොනවද ග්‍රන්ථ ධර්ම කියලා කියන්නේ? ලෝභයයි, ද්වේෂයයි, ditthiyයි. මෝහ මූල සිතේ ditthi නැහැ. ද්වේෂය නැහැ. ලෝභය නැහැ. ඒක නිසා ඒක එතනින් අයින් කරනවා. ඒක නිසා සිත් 10ක් විතරයි අපි ගණන් ගන්නේ. ඊළඟට මේ තව කතාවක් එනවා මෙහෙම. ඒක කියනවා අකුසල් සිත්වල චෛතසික ධර්ම 27ක් වැඩ කරනවා කියලා. චෛතසික ධර්ම 27ක්. ඒ 27ක් වෙන්නේ ඔක්කොම අකුසල් චෛතසිකෙකින්ද නෙවෙයි. ඔක්කොම අකුසල් චෛතසිකින්ද නෙවෙයි මේ ඒ 27 වෙන්නේ අකුසල චෛතසික ධර්ම 14යි ඊළඟට අර ප්‍රකීර්ණක චෛතසික 13යි ඔය දෙගොල්ලම එක්ක අවසනාන් පස්සේ තමයි 27 වෙන්නේ හැබැයි ඒ 27 අකුසල් එක්ක වැඩ කරන ඉඳන් ඔක්කොම අකුසල් වෙනවා. සරුවචිත්ත සාධාරණේව අකුසල් නෙවෙයි. ඒ වගේම ඔය අනිත්‍යයිසිකත් අකුසල් නෙවෙයි. එහෙම වුණත් යම් කිසි විදියකින් අකුසල චෛතසිකයක වැඩ කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒවත් අකුසල් ගැනීමට තමයි ගණන් ගන්නේ නරක එක්කෙනා එක්ක ඉන්න එක්කෙනා හොඳ එක්කෙනා නරක කෙනෙක් හැටියට තමයි සලකන්නේ. මේ ඒක නිසා 27ක් වෙනවා. ඊළඟට එක තැනක තිබෙනවා ඔය 20 අකුසල ධර්ම මෙතනදී ගණන් ගන්නකොට 25ක් ගණන් ගන්න කියලා දෙන්නේ අතාරින්න කියලා. හැබැයි ඒක එක තැනක දක්වනවා ලෝභයයි ద్వේෂයයි කියලා. හැබැයි ඒක සාධාරණ හේතුවක් හින්දා නෙවෙයි. ඒක යම්කිසි සටහනක් විතරයි. හැබැයි මේකේ තියෙනවා 25 ගණන් ගන්නේ මෝහ මූලසිතේ විචිකිච්ඡාවක් නැතුව ද්වේෂ චෛතසිකයක් නැතුව ඒ එතකොටයි 25ක් වෙන්නේ මොන්න මෙන්න මේ විදිහට මේ විදිහට මේ මේක බලන ක්‍රමයක් තියෙනවා. ඒකත් අපේ පින්වුතුන්ට මේ මම මතක් කරේ යම් කිසි දෙයකින් අපහැදිලියාවක් තියෙනවා නම් පැහැදිලිව ඒක මේ තේරුම් ගැනීමටයි. අනිත් එක තමයි අර ගිය අවස්ථාවේදී කිව්වා මේ අපි ටිකක් ඉස්සර වෙලා කියලා ඊට පස්සේ ඒක කෙනෙකුට තේරුම් ගියේ නැති හින්දා වෙන් අපි නැවත මේ විස්තර කරලා කිව්වා. ගිය වතාවේ ඒක තව ටිකක් වෙනම විදිහට කිව්වා. දැන් තියෙනවා ගන්තාචේව ධම්මා ගන්තනීයාච කියලා. තව එකක් තිබෙනවා ගන්තනීයාචේව ධම්මා නෝච ගන්තා කියලා. බලන්න ගන්තාචේව ධම්මා ගන්තනීය ච සමහර අවස්ථාවලදී මේ ගැට ගැහෙන සම්බන්ධය වැඩි මේ ගන්ත ධර්ම ගන්තනීය ධර්මයක් පාට අර මේ එක් අරමුණු වෙන එකක් තියෙනවා ගන්තනීය ඒ කියන්නේ ඒකට ගොදුරු වෙනවා ගාන්ත ධර්මයකුත් වෙනවා ඊළඟට ගොදුරු වීමකුත් එහෙම නැත්නම් අරමුණු වීමකුත් සිද්ධ වෙනවා. ඒවට කියනවා ගන්ථාචේව ධම්මා ගන්තිනීයා කියලා. ඒ තමයි අපි කියනවා ලෞකික පරාසයේ පෘතජ්ජන පරාසයේ ක්‍රියාත්මක වෙන සිත් 81යි. පෘතජ්ජනයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රත්‍යඥ මණ්ඩලයේ ක්‍රියාත්මක කරන සිත් 81යි. ඊළඟට චෛතසික ධර්ම 49යි. රූප ධර්ම 28යි. මෙන්න මේ කියන්නා වූ සම්භාරය සලකනවා ගන්තිනීය ධර්ම නමුත් ගන්ත නොවේ. මේ මේ සද්දය ඇහෙන්නේ අපේ චිත්‍රා රාජපක්ෂ කියන නමින් තිබෙන මේ ස්නේකේ හරහා එන්නේ. ඒකේ මයික් එක ඕෆ් කරගන්න පුළුවන් නම් පින් සිද්ධ වෙනවා. මම දැන් දැක්කේ ඒක. ඔය විදිහට මේ ගන්තනීය ධර්ම ගන්ථාචේව ධම්මා ගන්තනීයාච ගන්තනීයාචේව ධම්මා නොච ගන්ථා කියන ධර්ම විස්තරය ඔන්න ඔය විදිහට තියෙනවා. අපි මේ ටික මේ වෙලාවේ පොඩි සාකච්ඡාවකට අරගනිමු. මම මේ වෙලාව වෙනකොට කිව්වා මේ පින්වුතුන්ට අකුසල චෛතසික ධර්ම 14ක් පිළිබඳව. ඊළඟට අකුසල සිත් වශයෙන් තිබෙන්නා වූ සිත් 12ක් පිළිබඳව. ඒ සිත් 12 සිත් වශයෙන් ගත්තම කොච්චර ප්‍රභාස්වර වුණත් ඒ සිත් නරක වී යන්නේ කුමන හේතුවක්ද කියන බව. වැඩි වශයෙන් පෘතජ්ජනයෙකුට පහළ වෙන්නේ මේ සිත් 12 බව. අනිත් එක කිව්වා ගොඩාක්ම මේ සත්වයන්ගේ ඇඬිලි වැළපිලි ඒ වගේම දුක් විඳින සෑම දෙයක්ම නිර්මාණය වෙන්නේ නිර්මාණය කරන්නේ මෙන්න මේ කියනා වූ සිත් 12 කියලා. දැන් ඒකත් කියලා මං පැහැදිලි කරේ දේශ මූල සිතේ මෝහ මූල සිතේ ක්‍රියාත්මක වෙන්නා වූ චෛතසික ධර්ම ප්‍රමාණය පිළිබඳව ඊළඟට අර ගිය සතියේ අපි මතක් මේ පැහැදිලි කරලා නියම් අපැහැදිච්ච තත්වයක් වගේ තිබිච්ච තව කාරණයක් මම මේ පින්වතුන්ට මතක් කළා. ඉතින් දැන් ඉස්සරහ කොටසට යන්න කලින් අපි මේ පින්වතුන්ට මතක් කරන්නට කැමති අපි මෙතන ඉඳලා තව පොඩි සාකච්ඡාවක් කරමු. හැබැයි ඒක අභිධර්මයටම උනේ නැතුවාටම කමක් නැහැ. සිද්ධිය හරහා ධර්මයට බැසගන්නේ කොහොමද කියලා. අපි සිද්ධිවලට මූණ දෙනවා අභිධර්මයට මූණ දෙන්නේ නැහනේ. දැන් මේ අපි අභිධර්මය කියන එක එහෙම නැත්නම් පරමාර්ථ ධර්මය කියන එක එදිනදා ජීවිතයේදී අත්විඳීමකට ගන්නෙ නැහැ. පරමාර්ථ ධර්මය අත්විඳිනවායි කියලා එකක් නැහැ. අපි ලෝක වශයෙන් තිබෙන්නා වූ ලෝක වශයෙන් තිබෙන සංකල්පනාත්මක ලෝකයේ තිබෙන සිද්ධි වලටයි අපි මූණ දෙන්නේ සිද්ධි වලටයි අපි ගොදුරු වෙන්නේ හැබැයි ඒ සිද්ධි තුල ඒයට යනා වූ අප තුල පරමාර්ථ ධර්ම තිබෙනවා ඒ පරමාර්ථ ධර්ම සිද්ධියක් තුල ක්‍රියාත්මක වෙන දේවල් තුල පරමාර්ථ ධර්මයේ මතු කරලා උගුලවලා උලුප්පවලා ගැනීමට අපි උත්සාහ කරන්න ඕනෑ. ඒක නිසා මේ අපි මූණ දෙනකොට අපි අභිධර්මයට නෙවෙයි ලෝකේ මූණ දෙන්නේ අපි සාමාන්‍ය සිද්ධිවලට. ඒක නිසා සිද්ධියක් වශයෙන් ගත්තාම සිද්ධිය තුල තිබෙනා වූ ධර්මය බෙදලා ලිහලා කඩලා ඊට පස්සේ බලනකොට පරමාර්ථය මතුවෙනවා. අපිට දුක තියෙන්නේ පරමාර්ථය දැකපු නැති නිසායි. ඒ වගේම අපිට දුක තිබෙන්නේ සම්මුතියේ සහ ලෝක ස්වභාවයේ ගිලගෙන ඉන්න නිසායි. ඒ නිසා ලෝක ස්වභාවයෙන් අයින් වෙනකොට අපි නවතිනවා පරමාර්ථයේ එතෙන්ට කොහොම හරි අපි එක්කාසු වෙන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේ මේ සාකච්ඡාව ඉස්සරහට අපි ටිකක් අරගෙන යන්න අපි පාවිච්චි කරමු ඔය මේ කාරණා විතරක් නෙවෙයි අත්විඳපු දේවලුත් එක්ක. ඒ නිසා මේ වෙලාවේ මම මේ පින්වතුන්ට මේ කරුණාවේ මතක් කරනවා ඒ මොන හරි තේරෙනවා නම් ප්‍රශ්න අහන්න කියලා අපි ඉදිරියට සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. හැම දිනාටම ධර්ම අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. ස්වාමීන් වහන්සේ අවසනයි මෝහ මූල සිත් වලින් වන අකුසල් එච්චර බලවත් නැද්ද මට ඒක තව දුරට විස්තර කරලා දෙනවා ඉන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ මෝහ මූල සිත්වලිනුත් බලවත් වෙනවා. මෝහ මූල සිත්වල බලවත් වෙනවා. හැබැයි දේශ මූල සිත්වලට තරම් මේ අර අපි සිද්ධියක් ගත්තොත් එහෙම ඔකට ඔකේ මේ සූත්‍ර විස්තර කරන තැන්වල කියවෙනවා ලෝභය නිසා ලෝභය නිසා මේ අපාය අපායේ පෙරේත ලෝකේ උපදිනවා ද්වේෂය නිසා නරකාදී උපදිනවා මෝහය නිසා තිරිසන් ලෝකේ උපදිනවායි කියලා. එහෙම එකක් තියෙනවා. බලන්න මේ මේ ස්ථාන තුන ගැන හිතුවම තිරිසන් ලෝකයයි പ്രേත ලෝකයයි නරකාදියයි අනිත්‍ය වගේ නරකාදියට යන්නේ නැහැ කියන එක නෙවෙයි ප්‍රබලත්වයයි කියන්නේ මේ ලෝභයයි මෝහයයි ගත්තාන් පස්සේ එතන හේතු දෙකක් තිබෙනවා. ඒක නිසා හේතු දෙකක් තියෙන එක ටිකක් වැඩි බලය. දේශයයි මෝහයයි තියෙන එක ගත්තාන් පස්සේ ගත්තම ඒකේ බලය වැඩි. එතකොට මෝහය කියලා ගත්තාන් පස්සේ මෝහය හොඳටම බලවත් වැඩි මෝහ මූල සිතේ. ඒ මෝහ මූල සිත් සත්වයන්ට ගොඩාක් වැඩ කරනවා මේ ඔය මේ සත්වයෝ මේ තිරිසන් ලෝකයේ සත්වයෝ ගොඩාක් මෝහයට පත් වෙච්ච මෝහය මුලා වෙච්ච ඒ වගේම මේ ඒ විදිහනේ තිරිසන් සත්තුන් අපි කියනවා ඉතින් මේ ගොඩක් ඔය මේ මනුස්ස ආශ්‍රේ ඉන්න ආව සත්වය මිනිස්සු නිසා ඒ වගේම ඒගොල්ලන්ට සංඥාව වැඩින ගතියක් තියෙනවා. මේ එක මෝහෙ හිතක් එක මෝහ හිතක් ඒ කියන්නේ ඔය විචිකිච්ඡාව එක්ක තියෙන මෝහ හිත බලවත් වෙනවා හේතුව ඔය මෝහ හිත තමයි ඔය බුදුරජාණන් වහන්සේ එහෙම පිළිගන්නේ නැති වැඩ කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ ධර්මයේ පිළිගන්නේ නැහැ. ඔය වගේ මෙලොව පරලොව විශ්වාස කරන්නේ ඔය ඇවිල්ලා ඔය මෝහ මූල පළවෙනි මෝහ මූල සිතේ කරන හරිය තමයි. ඉතින් එහෙම වුණයින් පස්සේ ඒකෙන් වෙන්නේ එහෙම මෝහ මූලයෙන් යුක්තව විශ්වාස කරාම අපි හිතමු මෙහෙම පන්සලක් ගාවට යනවා මේ වෙසක් පොයේ දවසට ඔය ආරාමයක් ගාවට යනවා මිනිස්සේ. ඔය මිනිස්යාගේ හිතේ මෝහ මූල සිත වැඩ කරනවා. ඔය මිනිස්යාට කිසි විශ්වාසයක් නැහැ බුදුහාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි. හේතුව සැකයි විචිකිච්ඡයි. ධර්මයේ පිළිබඳව කර්මයේ පිළිබඳව මොකක්වත් එහෙම විශ්වාසයක් නැහැ. මෙයා ගේට්ටුවෙන් ඇතුල් වෙන්නේම මෝහ මූල සිත පදනම් කරගෙන. එයාගේ හිතේ අර ਸਰවචිත්ත සාධාරණ හත විතක්ක ਵਿਚාර විරිය මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච විචිකිච්ඡා කියලා ඔය ටිකක් තියෙනවා. දැන් මෙයාට මේ විචිකිච්ඡාවෙන්ද දැන් සැක කරනවා. මෙයා මේකේ දැන් ආරාමයට ඇතුල් වෙලා ඉතින් මෙයාට කර්මයේ කර්මඵලයේ පිළිගැනීමක්කුත් නැති හින්දා මෝහ මූල සිතේ ඊළඟට මෙයාට ඒ මෝහ මූල සිත ලෝභ මූල සිතකට මේ උදව් කරලා දෙනවා. මේ විශ්වාසයේ නැති හින්දාම කර්මයක් කර්මඵලයක් විශ්වාසයේ නැති හින්දාම මෙයා මොකද කරන්නේ හිමීට ලෝභ මූලය ට හේතු වෙලා ලෝභ මූල හිතෙන් මෙයා මොකද කරන්නේ පිම්පෙට්ටිය ගාවට කික් වෙනවා. පිම්පෙට්ටිය ඊට පස්සේ ඇරලා ගන්නවා ඒ කියන්නේ ඒක ලෝභ මූලික සිත. එයාට ලෝභ මූල සිත ඇතිවෙන්න කර්මයේ කර්මඵලයේ දන්නවා නම් කරන්නේ ඒකට උදව් කළේ අර මෝහ මූල සිතයි. ඕක දැකලා මෙයා පිම්පිච්චිය කඩනවා දැකලා මිනිස්සෙක් කෙනවා. ඒ මිනිස්සයා මෙයා ඒ මිනිස්සයාටත් මෙයා ගහනවා දැන් හේතුව අහුනොත් එහෙම මෙයා අහුවෙන මේ පින් පෙට්ටිය කරුවා කියලා ඊට පස්සේ එයා බලන් දෙන එක්කෙනාටත් වලක්වන්න එන එක්කෙනාටත් ගහනවා ඒ කියන්නේ द्वेषය එතකොට මේ द्वेषය ඇතිවෙන්න හේතුව ලෝභය ඇතිවෙන්න හේතුව කුමක් නිසාද? මෝහයේ තිබෙන්නා වූ ප්‍රබලත්වය නිසා. මෝහ මූලසිත උදව් කරා. හේතුව මෝහ මූල සිතෙන් තමයි කර්මය කර්මඵලයේ විශ්වාස කිරීමෙන් නැති කරේ. ඒක නිසා මෝහ මූල පළවෙනි සිතේ කර්ම හැදෙන ගතිය තියෙනවා. ওই මෝහ මූල සිත් දෙකේම කර්ම හැදෙනවා. හැබැයි මෝහ මූල සිත්වල තිබෙන උද්දච්ච සහගත හිතක්. ඒ උද්දච්ච සහගත හැවිල්ලා ඇවිස්සිච්ච ගතියක් තියෙනේ හිතේ. සැකකිරීම නෙවෙයි නිකන් ඇවිස්සිච්ච ගතියක්. හැබැයි ඒකේ තියෙන්නේ ප්‍රබල ප්‍රවෘත්ති විපාක. ඒකේ ප්‍රතිස්රම කියන්නේ ජනන ශක්තිය ජනන ශක්තිය ඒකේ කියන්නේ අපි කියනවානේ මේ ජනක කර්ම කියලා. කර්ම පත ස්වභාවයට යන ඒ ගතිය මේකේ නැහැ. හේතුව උද්දච්චය නිසා. ඒක නිසා හැබැයි අර ඉස්සර වෙලා කොහේ හරි තැනක උප්පත්තිය ලබලා දීමුවොත් එහෙම එතෙන්ට ගිහිල්ලා හේතු වෙලා උද්දච්ච සාගත ඔය දෙවෙනි මෝහ මූලසිත ඒකට අවශ්‍ය කරන ඔය මේ ටික ඔක්කොම ලබා දෙනවා. ඔන්න ඔය වගේ ඒ මෝහ මූලසිතේ කර්ම හැදෙනවා. ওই විදිහට තමයි ඒකේ ප්‍රබලත්වය ඇති වෙන්නේ. දරුවන් සමෙන් සමෙන් තේරුණා. මොම්පින් ස්වර්ණස අතරයි ස්වර්ණසලා මේ ලෝභ සිත ලෝභ සිතක්ව ද්වේෂ සිතක් ඇති වෙන්නේ අරමුණේ යථාර්ථය නොදැකීම නිසා ස්වර්ණස දැනනවා දැන් ලෝභ සිතක් ඇති වෙන්නේ අසුබ දේ සුබ විදියට ගත්ත නිසා එතකොට ද්වේෂ සිතක් ඇති වෙන්නේ මේ මේ යථාර්ථය නොදැනීම නිසා එතකොට එතන යථාර්ථයේ වහන්නේ ස්වර්ණස මෝහයෙන් එතකොට ස්වර්ණස අපි තේරුම් ගන්න කොහොමද මෙතන ලෝභය එතනද මුල් වෙන්නේ මෝහය මුල් නිසා නේද එතකොට මෝහය ලෝභය ඇති වුණේ සන්නස එතකොට මේ ලෝභ සිත් ද්වේෂ සිත්ලයි මෝහය අප්‍රධාන වෙන කියලා බොන් සඳහන් කළා කොහොමද ඒක ඒ විදිහට තේරුම් ගන්න කොහොමද සන්නස තේරුම් ගන්න මේ අපේ පින්වතුන් අහලා ඇති වචන දෙකක් පාවිච්චි කරනවා මේ වචන දෙකක් පාවිච්චි කරනවා ඒ තමයි හේතු සහ ප්‍රත්‍ය කියලා. ඔය වෙන අදහස් නිසාත් හේතු කියන ප්‍රත්‍ය කියන කාරණේ පාවිච්චි කරනවා. ඒ වගේම යම් යම් තැන්වල සූත්‍ර දේශනාවලත් ප්‍රත්‍ය කියන වචනේ යම් යම් වෙනස් අදහස් දෙන්න පාවිච්චි කරනවා. නමුත් අපි දන්නවා හේතු කියලා වචනයක් තිබෙනවා ප්‍රත්‍ය කියලා වචනයක් තිබෙනවා. මේ මේක මේ විදිහට පාවිච්චි කරන්න හේතුව කාරණය මේ නිකන් නෙවෙයි ඔකට තියෙනවා ප්‍රබල ස්වභාවයක්. මේ ලෝභ මූල සිතේ ලෝභය කියන එක ඒක හේතුවක්. ලෝභය ප්‍රධාන හේතුවක්. මෝහයත් හේතුවක් තමයි. ලෝභය ප්‍රධාන හේතුවක්. ලෝභය මූලික හේතුවක්. ලෝභය මුල් වෙච්ච හේතුවක්. ලෝභය තනිකර අරමුණේ ඇලී යන හේතුවක්. ඒ ඇලී යන හේතුවට මේ මෝහය කරන්නේ එයා හේතුවක් ඉන්නවා වගේම ලෝභයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වීම නිසා ලෝභ කරන්නට ලේසි. හැබැයි මේ ඒ හිත අරමුණේ ඇලී යෑම ප්‍රධාන එක හින්දා ඒකට මෝහ මූල හේත කියලා නෙවෙයි කියන්නේ මෝහයේ උපස්තම්භනීය ප්‍රත්‍ය ලැබපු ලෝභය සැරවෙච්ච හිත කියන එකයි. ඒක නිසා අපි හැමතැනටම මුලට ඔය අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියන තැන ඒ ඒ න්‍යායම ඔතෙන්ට දාන්න සුදුසු වෙන්නේ නැහැ. අපි හැම දෙයකටම මෝහය හේතු වෙනවා කියලා කියනවා. මෙතනදී මෝහය ප්‍රත්‍ය වෙනවා හැබැයි මූලිකයා අරමුණේ ක්‍රියාත්මක වෙන්න ඇලීමේ වැඩේ කරන ප්‍රධානියා ලෝභයයි. ওই විදිහටම තමයි ද්වේෂයටත් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ හේතු ධර්ම හැටියට කතා කරනකොට මේ මෝහය හේතුවක් වුණාට ලෝභ මූල හිතේ ප්‍රත්‍ය ස්වභාවයේ තියෙනවා ද්වේෂ මූල හිතේ ප්‍රත්‍ය ස්වභාවයේ තිබෙනවා මෝහය විතරක් වැඩ කරන මෝහ මූල සිතේ එයා ප්‍රධාන වෙනවා one thing sir හොඳයි අපේ පින්වතුන්ට මේ තියෙන ධර්මයේ කරුණ වලින් ඔය ප්‍රායෝගිකව එහෙම කියන්න තියෙන ඒවා ගත්තට කමක් නැහැ. හොඳට ධර්මයේ අහන්ට හොඳට ධර්මයේ හිතන්ට හොඳට ධර්මයේ මෙනෙහි කරන්ට හොඳයි අවසරයි හඳුරන්නේ ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මේ අවස්ථාවේදී ඇති වුණ අදහසක් ගැන විස්තර කරගන්න කැමතියි. ඒ කියන්නේ දැන් අපි ධර්ම ශ්‍රවණයේ යෙදෙනකොට බොහොම ලැබියාවකින් ඕනකමකින් කන්දීගෙන ඉන්නකොට යම්කිසි බාධාවක් නිසා ඒක අවහිර වෙනවා නම් ඒක ඒ ධහමට සමන් දෙන එක කැඩිලා යනවා නම් එතකොට හිතේ පහළ වෙනවා යම්කිසි ශෝක ජනක ඒ කියන්නේ දුකක් කන කනසල්ලක් ධර්ම ශෝකයක් මේ මේ ඒ එතන තියෙන්නේ එක විදිහකට ලෝභයක් තමයි. නමුත් එතන ද්වේෂිකුත් කැටිවෙච්ච බවකුත් තියෙනවා. කනසල්ලකුත් තියෙනවා. ඔව් මේ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන් විග්‍රහ කරනවා නම් කොයි ආකාරයෙන්ද විග්‍රහ කරන්න පුළුවන් හාමුදුරනේ? මේ එතන ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම ධර්මය අහනකොට ඕක මේ ධර්මයේ අහනකොටයි කියනකොටයි සාකච්ඡා කරනකොටයි ඔය කාරණය පැහැදිලි කරන්න යනකොටයි නොගැලපෙන දේවල් ඒ අතර බාධකේ ආවයින් පස්සේ එතන ඇති වෙන්නේ මහත්ය ද්වේෂ ද්වේෂයක් සිද්ධ වෙනවා කනගාටුව කියන එකත් ඔය ද්වේෂයේම එක්තරා විදියක ස්වરૂපයක්. ඒකේ මේ එකපාරම ඔය මේ ඉස්සර වෙලාම එනවා ද්වේෂයේ මේ අසංකාරිකයේ කියන්නේ අසංකාරිකයේ කියන්නේ ඒක සැරට එනවා මේ ද්වේෂ මූල පළවෙනි සිත. එතකොට ඒ සිද්ධියට ඒ කියන්නේ ඒ කඩා වැටුණාට අකමැති. ඒ කඩා වැටිච්ච එක අකම ඒක ඒක තමන් හොඳට රස විඳගෙන හිතාගෙන මෙනෙහි කරගෙන හොඳට ගිය වැඩේ යම්කිසි හේතුවක් නිසා මේ ඒක බිඳ වැටුණා. හැබැයි ඒ බිඳ වැටීම උඩ දෙපැත්තකට හිත වැඩ කරනවා. ඒ දෙපැත්තකට වැඩ කරන්නේ මෙහෙමයි. මේ තමාගේ හිතේ ඇතිවෙච්ච අර ධර්ම මානසිකාරය අඩාල වුණා නේද කියන එක අල්ලගෙන හිත පහළ වෙනවා. එතකොට ඒකත් ඇවිල්ලා එක්තරා විදිහක මේ ශෝක ස්වභාවයක්. මම මේක මේ විදිහට කරගෙන ගියා මේ දැන් නැවතුණානේ මේක අපරාධනේ කියලා ඒ විදිහට හිත තමාගේ පැත්තට හැරිලා වැඩ කරනවා ඒ හිත ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් වෙන්නේ ද්වේෂය ඇති වුණාම ඒ සිද්ධිය අඩාල වීම නිසා ශෝකයක පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන චෛතසික ධර්ම හතයි විතක්කයත් විචාරයත් අධිමොක්ඛ වීරිය ඡන්ද කියන චෛතසික ධර්ම පහයි මෝහය අහිරිකේ අනුත්ප්පය උද්දච්චය සහ ද්වේෂය කියන මෙන්න මේ කියනා වූ චෛතසික ධර්ම 17න් සම්පින්ඩණේ වෙච්ච උදව් ලබාගත්ත ශක්ති සම්පන්න වෙච්ච හිත තමයි පහළ වෙන්නේ තමා අල්ලගෙන. ඒකෙදී චෛතසික ඒ ඒ කියන द्वේෂ චෛතසිකයේ තියෙනවා ඒ වගේම මේ සමහර වෙලාවට කුකුස් ඇති වෙන්න පුළුවන්. එතකොට තමාගේ පැත්තට ඒක සිද්ධ වෙනකොට ද්වේෂයේ සැර අඩුයි. තමාගේ ද්වේෂයක් තියෙනවා, ශෝකයක් තිබෙනවා. ඒක අඩු මට්ටමක තියෙන්නේ. මේක ඉස්සරහට කරගෙන යන්න බැරි වුණානේ මේක අපරාධය හොඳට මෙනෙහි කරගෙන ගියේක කියලා එහෙම එතනට අඩු මට්ටමක්. හැබැයි සමහර වෙලාවට හිත තමාගේ ගැන හැරෙන්නේ නැතුව තමාට වෙච්ච පාඩුවේ හිතන්නේ නැතුව මේක මේකට බාධා උනේ මෙන්න මේ නිසා කියලා ඊට පස්සේ බාධාව පැත්තට හිත හැරෙනවා. එතකොටත් හැදෙනවා චෛතසික ධර්ම 17ක එක්කාසුවකින් යුක්ත වෙච්ච හිතක්. හැබැයි ඒ හිත ඇවිල්ලා අර තමන්ගේ පැත්තට හිතපු හිතවට වගේ නෙවෙයි. ඒක ටිකක් හැරට යනවා. ඒ අර තමන් නොවන නිසා ඒ වගේම බාහිර කාරණයක් නිසා තමන්ට ඒක ද්වේෂය වැඩිපුර යනවා. ඒ වැඩිපුර යනකොට ඇති වෙන්නේ මේ ද්වේෂ සිත හැබැයි සැර එකක්. ඉතින් ওই දෙකේම චේතනාව ඉන්න හින්දා ওই දෙකේම කර්ම හදනවා. තමාගේ පැත්තට හරවාගත්ත එකේ කර්ම හදනවා. අනිත් මේ හේතුව පැත්තට අඩාල වෙන්න හේතුව පැත්තට හැදිච්ච එකේ කර්ම හැදෙනවා. අර එළියට දාපු අර හේතුව එහෙම නැත්නම් ඒක මේ ඇසීමක් ඛණ්ඩණය වීමට ඇතිවෙච්ච හේතුව පැත්තට හෙදනකොට ඒක සැර වැඩි. ඒක සැර ප්‍රබල සැරක් ඇති එතකොට ඒකේ කර්ම ශක්තියත් වැඩි. සමහර වෙලාවට තිබෙනවා මේ පස්සේ පස්සේ පස්සේ පස්සේ ඔය සිත පිළිබඳව හිතනකොට ඉතින් යෝනිසෝ මානසිකාරයේ හදලා අපි ඒක නැවත ඔය හිත ඔය හිතේ මෙන්න මේ විදිහට උනේ කියලා ඒ द्वेष සහගත හිත මානසිකාරයකට ගොදුරු කරවන්න ඕනේ. අපේ යෝනිසෝ මානසිකාරයට ගොදුරු කරවන්න ඕනේ. ඒ ගොදුරු කරුවන් පස්සේ ඒ මේ දේශසාගත හිත හිතේ තිබෙන්නා වූ ස්වභාවය හිතලා මෙනෙහි කරලා එහෙම නොවෙන්ට ඕනේ කියන හිත මතු කරගෙන ඊට පස්සේ ඒක ඒකෙන් මානසිකාර ධර්මයක් හදාගන්න අපි මහන්සි ගන්න ඕනේ හැබැයි අර විදිහට දේශය ඇති වෙනවා තමා පැත්තටත් ඒ වගේම ඒ බාර මේ කියන්නේ බාධා වෙච්ච කාරණේ පැත්තටත් කියන දෙපැත්තටම සිද්ධ වෙනවා. ඒ වගේම මේ කුකුසත් ඇති වෙනවා ඔය අතර වාරේ. බොම් පින්නඳුරනේ ඒත් මෙතන තවත් වටහා ගන්න ඕනේ තවත් චූටි කාරණයක් තියෙනවා හඳුරනේ. ඒ කියන්නේ දැන් මේ වගේ අපි දේශනාවකට සමන් දුන්නේ මහත් වූ ශ්‍රද්ධාවෙන් නම්. එතන තියෙන සිත සිතත් එක්ක බලනකොට ඇයි මෙහෙම අහේතුක ලෝභ සිතකුත් ද්වේෂ සිතකුත් ඇති වෙන්නේ හැමදෙරෙන්නේ නෑ මේක ඇවිල්ලා මේක අහේතුක නෙවෙයි මේක ඇවිල්ලා සහේතුකයි මෙහෙම වෙන්න හේතුව සද්ධාව ආදී කුසල චෛතසික පිරිච්ච වෙච්ච හිත ඇවිල්ලා සහේතුකයි මේ ඒක වෙන්නේ අපේ හිතට මේ ඔය යම්කිසි දෙයක මොකක් හරි අහගෙන හිතාගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඔහුගේ අස්සේ මේ හිත කිඳා වහිනවා. කිඳා බහැලා ඕකේ අස්සට නිකන් ඔය ධර්ම කාරණයක් විස්තර කරගෙන යනකොට ඔය කාරණයට කිඳා බැහැලා කාරණයට රිංගගෙන අනිත් ඒවා අමතක වෙලා හිත සමාධිගත ස්වરૂපයකින් ඇත්තටම සමාධියක් උපචාර සමාධියට පවා යන්න පුළුවන් ඒ මට්ටමින් තමයි මේකේ තිබෙන ওই ධර්ම කරුණු ඔය කියනකොට ඒකේ තියෙන ධර්ම ස්වરૂප ධර්ම ගති ධර්ම ඒවා හොයාගෙන අහුලාගෙන මේ මනසෙන් ඕක ස්පර්ශ කරගෙන යනකොට ඔහුගේ අස්තිති වෙනවා මේ ඇති වෙනවා ඒ ක්‍රියාව තුළ මානසිකාර්යය තුළ මේ ඇත්ත බලබලා ඇත්ත දැක දැක විඳින රසයක් තියෙනවා. ඔක ඒකේ ඔය මේ ඔය ධර්මය අහන පින්වතුන් හිතන පින්වතුන් දන්නවා ඕකේ ASCII ධම් රසයක් තිබෙනවා. ඒ ධම් රසය ඒ ඇත්ත දැකීම ධර්මකාරණේ ස්පර්ශ කිරීම නිසා හිතට මතුවෙන දැනෙන ධර්ම සැපය ධර්ම රසය ධර්ම සන්තෝෂය හරීම සියුම් විදියට මෘදු මොලොක් විදියට සෞම්‍ය විදියට හිත ස්පර්ශ කරගෙන යනවා ඒක ඒක ඔහොම යනකොට එක පාරම කො ලොප්පෙච්ච ගමන් ඔක ලොප්පෙච්ච ගමන් අර ඒ විඳපු සැපයෙන් තස් ගාලා හිත අහකට පයින්නවා. අහකට පැනපු ගමන්ම ඒ ඒක නැති කරපු ඒ නැති කරපු කාරණේට හරි අනේ මෙහෙම වුණා කියලා ඒ කාරණේට හරි ওই විදිහට සිද්ධ වෙනවා. ඒ ධර්ම සැපයක් විඳින එකේ ඒක ඇවිල්ලා කුසල හේතුකයි යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නට සමහර වෙලාවට ටිකක් වෙලා යනවා. මේ එහෙම එකක් තියෙනවා ආන්නේ ඒ වෙලා යෑම නිසා තමයි ඔක වෙන්නේ අනිත් එක තමයි මාර බාධක ධර්ම හොඳ දේවල් කරනකොට එනවා මාර බාධක ධර්ම එනවා මේ හොඳ දේවල් කරනකොට ඉතින් ඔක ස්වභාවයක් ඉතින් ඒවත් ඉතින් අපි තීරුම් අරගෙන ඉතින් කටයුතු කරන එක ඉතින් ඉවසීමෙන් හොඳයි ඉතින් ඒක මේ වෙලාවේ අපි ඉතින් ඒ විදිහට හිතාගන්න එක තමයි සුදුසු. ඔව් පිනාම්දුරනේ. ඒකින් මම අදහස් වෙනවා නේද ආම්දුරනේ අපේ තාම හිත කරුණාවෙන් මෛත්‍රියෙන් වගේ පෝෂණය වෙලා නැති බවක් නිසා නේද ඒ වගේ අවස්ථාවක අපි ද්වේෂයට හිතපත් වෙන්නේ කියලා එහෙම අදහස ඉදිරිපත් වෙනවා නේද හම්දුරනේ. ඔය ඉදිරිපත් වෙනවා හේතුව යෝනිසෝ මනසිකාරය මේ සාමාන්‍යයෙන් අපි කියනවනම් හරියට කියනවනම් සමහර වාහනවල මහත්තයා මේ මම දැකලා තියෙනවා මේ මිනිස්සු මං අහලත් තියෙනවා ඇයි ඔහොම කීප ගමන පාගන්නේ කියලා ඊට පස්සේ කියනවා මේ එහෙම කීප ගමන තුන් හතර ගමනක් ඔය බ්‍රේක් එක එහෙම එහෙම එහෙම පෑගුවම පස්සෙලු මේ බ්‍රේක් අහුවෙන්නේ නැතුව මේ අහුවෙන්නේ නැල්ලු. එකපාර පෑගුවට අහුවෙන්නේ නැල්ලු. ඉතින් ඒක නිසා මේ සමහර වෙලාවට ඔය අපේ අපේ හිතේ ඔය බ්‍රේක් වදින එක එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයට ටර්න් අප් වෙන එක ඇවිල්ලා ඩිංග පරක්කුයි. සමහර වෙලාවට මේ වාහනේ නවතින්නේ කොහේ හරි ගිහිල්ලා වැදිලා බැම්මක හරි ගහක හරි ගිහිල්ලා වැදිලා එතනින් එහාට යන්න බැරි හින්දායි නවතින්නේ. ඉතින් එතකොට හිතෙනවා ඉතින් මේක හැප්පිලා තමයි කියලා. ආන් ඒ වගේ ඉතින් අපේ අර ආසේවනේ වැඩි ඇවිල්ලා කුසල ආසනේ කුසල ආසේවනේ නෙමෙයිනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අර සංසාරේ සංසාරයේ දැන් ගොඩාක් ඉතින් අකුසල් සිත්නේ පහළලා තියෙන ඒක නිසා අර පැත්තට අපි යෝනිසෝ මනසිකාරය ওই විදිහට මේ හුරු කරගෙන තියෙනවා නම් ඊට පස්සේ මේ අපිට පුළුවන් වෙනවා මේ ওই වැඩේ හසුරවන්න. අනිත් එක තමයි මේ අපේට තියෙන එකක් තමයි යෝනිසෝ මනසිකාරය මතක නැති වෙනවානේ. යෝනිසෝ මනසිකාරය අහලා තියෙන හොඳ කියලාත් අහලා තියෙන හැබැයි මේ වැඩේ කරගන්න ගියන් පස්සේ මේ පස්සේ තමයි මතක් වෙනවා ඒක තමයි තියෙන්න ඕනේ හැබැයි ඒ වෙලාවට තිබුණේ නැහැ කියලා එහෙමත් හිතනවා යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව තදදි මුත්තතාවයේ වැඩ කරන්නේ දැන් තවත් අපේ පින්වතුන්ට මොන මොන හරි තියෙනවා නම් මතක් කරන්න මතු කරන්න හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි මේ මේ ලෝභ සිතකට වඩා ද්වේෂ සිතක් තියෙනවා නම් ද්වේෂසිත අඩු කරගන්න යෝනිසමංචකාරය වුණේ කියලා හිතනවා ඒකට ද්වේෂය ඇති වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ සෞන්දර්යයකට මොකද කරන්න අවශ්‍යයි දේශසිතට කරන්න තියෙන්නේ මෙහෙමයි ද්වේෂසිත දේශසිතේ තිබෙන්නා වූ එන තාලේ හැටියටයි ඒක හිතින තාලේ හැටියටයි ඒක අරමුණු කරන තාලේ හැටියටයි ඒකට ආරම්භණය කිට්ටු වෙන දුර වෙන හැටියටයි ඇවිල්ලා මේ ওই द्वේෂයට නම් තියෙනවා. ගොඩක්. හැබැයි කොතන ගියත් දේශය තමයි මුල. මේ දේශය නැතිකරන්ට මෙහෙම එකක් තියෙනවා ඒ තමයි අර අපිට කියලා තියෙනනේ නහි වේරේන වේරාණි සම්මන්තේජ කුදාචනං කියලා. අවේරේනච සම්මන්තේ ඒස ධම්මෝ සනන්තනෝ කියලා. ඉතින් මේ ඒකේ තියෙන්නේ වෛරය කියන ඒ ඒක නැති කිරීමට නම් ද්වේෂය නැති කිරීමට නම් අවෛරයේවත් අද්වේෂය අවශ්‍යයි කියලා කියනවනේ. ඉතින් මේ අපි කිව්වොත් එහෙම කෙනෙකුට තරහ යන එක්කෙනෙකුට එකපාරව මෛත්‍රිය වඩන්නේ කියලා ඒ එකපාරව මෛත්‍රිය එහෙම එන්නේ නැහැ හිතට ප්‍රායෝගිකව එන්නේ නැහැ. ඉස්සර වෙලා අපි මේ පුරුදු වෙන්න ඕනේ මේ මෛත්‍රී කරන්ට ඉස්සර වෙලා තරහ ගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ තරහක් ආවන් පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන්න නැතු වෙන. අනිත් ඒ හේතුව අපේ බලාපොරොත්තු තියෙන හිතේ. ඔය හේතුවෙන් තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ බලාපොරොත්තු ටිකක් අඩු කරගන්න ඕනේ මෛත්‍රී කරන්න ඉස්සර වෙලා. බලාපොරොත්තු කියලා කියන්නේ අපි අපේක්ෂා කරන විදියක් තියෙනවා මේ ලෝකයේ. gedara dure. දූදරුවන් කෙරෙහි. ගමේ රටේ. පලාතේ අපි අපේක්ෂා කරන අපිට ඕනෑ කරන විදියක් තිබෙනවා. අපිට ඕනෑ මේ සිද්ධි මේ විදියට වෙන්න. වෙදර එක තියෙන්න ඕන විදියක් තියෙනවා. පවතින්න ඕන විදියක් තියෙනවා. මිනිස්සු කතා කරන්න ඕන විදියක් තියෙනවා. මිනිස්සු අපි දිහා බලන්න ඕන විදියක් තියෙනවා. මිනිස්සු අපිව පිළිගන්න ඕන විදිහක් තිබෙනවා. මිනිස්සු අපිව බලන්න එන්න ඕන වෙලාවක් කලාවක් තියෙනවා. ඔය වගේ මේ අපි ගොඩාක් අපේ හිතේ සිද්ධිවලට බලාපොරොත්තු අපේක්ෂාවන් තියාගෙන ඉන්නේ. ක්‍රියාවල් වලට බලාපොරොත්තු අපේක්ෂාවන් තියාගෙන ඉන්නේ. පාටට වර්ණයට ඒ පරිසරයට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් ඔය බලාපොරොත්තු සම්භාරය ඇතිවෙන්න හේතුව අපි පරිසරය නොසලකා හැරීම, පුජ්‍යලයාගේ ස්වභාවය නොසලකා හැරීම, ඒ වගේම අපි එක එක එකිනාට එක එක සිද්ධිවලට හිතින් ප්‍රෝග්‍රෑම් හැදීම. ප්‍රෝග්‍රෑම් හදනවා කියලා කියන්නේ බලාපොරොත්තු ඇති කරනවා කියන එකනේ. ඒ කියන්නේ වැඩක් සටහන් කරගත්තම කියන්නේ වැඩක් අපි ලියා ගන්න මේක කරන්න තියෙනවා කියලා. ඒ කරන්න තියෙනවා කියලා වැඩේ ලියාගන්නෙම කරන්න ඕනෑකම ඇති කර ගැනීම නේක නැති කරන්න බෑනේ. ඒ වගේ අපේ හිතේ මිනිස්සු කෙරෙහි එක එක්කෙනා කෙරෙහි ප්‍රෝග්‍රෑම් හදාගත්තයින් පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් හින්දා ඒවා ඒ විදිහට නොවන කල අපි අපේ තුලින්ම හදාගත්ත ප්‍රෝග්‍රෑම් එක තුලින් වැඩසටහන් තුලින් අපේ හිතින් අපි දුක් විඳින එක තමයි අපි කරන්නේ. ඒක නිසා මේ ගොඩාක් අපිට තිබෙන දෙයක් තමයි අපි අනිත් අය පිළිබඳව ඒ අයගේ ඒ අයගේ හැසිරීම පිළිබඳව අපි තරයේ ඕනෑකමක් හදාගන්නවා මේ විදිහට වෙන්න ඕනෑ කියලා අපි හිතාගන්නවා අනිත් එක තමයි විශ්වාස කරන්නට යනවා. ඔන්න ඔය කරුණ නිසා අපිට ද්වේෂය යටගන්න ද්වේෂ ගොඩාක් තියෙනවා මේ ඇති වෙන හේතු. හැබැයි ආඝාත වස්තු හැටියට තමයි මේ ඕක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔය හේතු හින්දා බලාපොරොත්තු හින්දා තමයි ගොඩ අපිට හිතේ අසන්තෝෂකම් නොඑවසිලිවන්තකම් ඉතින් ඕක අතහැරලා දැම්මම නම් ඉවරයි ඉතින් මේ දැන් අපි හිතන මොකක් හරි සිද්ධියක් තියෙනවායි කියලා. ඕක අතහැරලා දැම්මම පස්සේ ඉවර ඕන එකක් ඔය වෙන එකක් වෙච්චාවේ නැති වෙන එකක් නැති වෙච්චාවේ තියෙන එකක් තිවිච්චාවේ ඉතුරු වෙන එකක් ඉතුරු වෙච්චාවේ ඉන්නේ කෙනෙක් හිටපුවාවේ නැති කෙනෙක් නැති වෙච්චාවේ මටත් ඉතින් පුළුවන් මේ ඔය gedara dure කටයුතු කරගෙන ඉන්නවයි කියලා ඔය විදිහට එක්තරා විදිහකට හිත අපි කවදා හරි ඉතින් ආවන් පස්සේ කවදා හරි ඉතින් වෙන් වෙන්න එපායි මැරෙන්න එපායි ඉතින් ඒ විදිහට හිතලා ඒ කරුණු කාරණා මත හිත ඊට පස්සේ ඇත්තනේ නම් කියලා හිතනද මේ පෙළඹෙනවා. එතකොට මෛත්‍රී කිරීමට ඉස්සර වෙලා ඉස්සර වෙලාම කරන්න ඕනෑන්නේ තරහ ගන්න එක වෛරයේ තරහව හැදෙන එක අඩු කර ගැනීම. ඉතින් එහෙම වුණයින් පස්සේ අනිත් එක්කෙනාට මේ අනිත් එක්කෙනාට වෛර නොකර ඉන්නවා කියලා කියන්නේ මෛත්‍රී කරන එක ගොඩක් හොඳයි. ඒ මෛත්‍රී කරන්න ඉස්සෙල්ලා තරහ ගන්න නැතුව වෛර කරන්න නැතුව ඉන්න එපායි. ආන්න ඒක ඉස්සර හදාගත්ත හදාගන්න ඕ වගේ හිතන එක බොහොම උපකාර වෙනවා. මෛත්‍රිය තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ කොහොමද? හරි ස්වාමීනි. ස්වාමීනාන්ත ද්වේෂයයි වෛරයයි අතර දෙක වෙනස පැහැදිලි කරලා දෙන්න ස්වාමීනාන්ත දෙවෙනි. දේශයට තිබෙනවා වචන ගොඩක්. වෛරය කියලා කියන එක ඇවිල්ලා මේ ඒක රෙජිස්ට්‍රේෂන් එකක්. වෛරය කියන එක ඇවිල්ලා පලාගෙන එන්නවා පලිගන්ට. මේ බලාගෙන ඉන්නවා පලිගන්ට. Tamanට කරපු දෙයක මොකක් හරි දෙයක් කරලා පීඩාවක්ම කරන්නට ඊට වඩා දෙයක් තමන්ට කරපු දෙයට වඩා දෙයක් කරන්නට බලාගෙන ඇහැ ගහගෙන ඉන්න එක තමයි වෛරය කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් බැන්නනම් ගහනවා. මේ පොල්ලෙන් ගැහුවනම් ආයුධෙන් ගහනවා. අන්න ඒ වගේ ඒකට කියන වෛර ස්වභාවය කියලා. දේශය කියලා කියන එක ඇවිල්ලා මේ ඒක ඇවිල්ලා ඒ සිද්ද යම් යම් අවස්ථාවලදී අරමුණේ ගැටෙන ස්වභාවය. ඉතින් අරමුණේ ගැටෙන ඉඳ තමයි අර ඒකම වැඩි වෙලා තමයි වෛරයක් වඩටපත් වෙන්නේ. ඒ නිසා වෛරය තිබෙනවා ඊළඟට ද්වේෂය තිබෙනවා උපායාසය තිබෙනවා පරිදේවේ තිබෙනවා ශෝකයේ තිබෙන ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් කියනා වූ දේශම තමයි. ඒ සිද්ධියටයි කාරණේටයි ප්‍රතිචාර දක්වන විදියින්ද තමයි ඔය නම්ගම් ඔය දා ගොඩක් දාලා තියෙන්නේ. තෙරුවන් සරණයි සාමිනු බොහොම පිං. තෙරුවන් සරණයි සාමිනු සාමිනාස මෝහ මුලසිතේ දිහා බලනකොට සාමිනාස බුද්ධාධි තැන්වල තියෙන සැකේ නිසා සමහරලාට අම්මා කෙනෙක් නෑ තාත්තා කෙනෙක් නෑ කියලා හිතනකොට එවැනි දේ හිතන කෙනා අපාගත වුණාම නීති මිත්‍යා දෘෂ්ටියට වෙරිලා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ලෝක විනාශයේදී හරි වෙනත් අපාය වලට හරි මාරු වෙලා මාරු වෙනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඒනට පටිග මූල සිත් ඇති වෙච්ච අඟුලිමාල වගේ අයට අරහත්ත්වයට පත් වෙන්න ලැබෙනවා ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මෝහ මුල් වල විපාක වශයෙන් දරුණු වගේ පේනවා සමනේ තේරුණත් මෝහ මුල් සිත් වැඩිය ඒ විදිහට පටිඝ මුල් සිත් වාදී වැඩි ගෙනෙන් ගෙන්නේත් කොහොමද සමනේ ඒකම ගන්න. එහෙම වෙනවා. එහෙම වෙනවා ඒක හේතුකුණාට විචිකිච්ඡා සහගත හිස දරුණු වෙලා ගියයින් පස්සේ එහෙම වෙනවා. මම කියපු දේ තමයි ඒ මෝහ මූල සිතේ මෝහ මූල සිත ආවන් පස්සේ ද්වේෂ මූල සිතට ලෝභ මූල සිතට ඒක උපකාර වෙන සහ මුලින් ඇති වෙලා පස්සේ ඒකට මේ ප්‍රති ඒකට මෙහෙවීම සිද්ධ වෙන්නා වූ ආකාරය තමයි මම ඉස්සර වෙලා මතක් කළේ. අර බුද්ධාදී අටතැන්වල සැකය නිසා අකුසල කර්ම සිද්ධ කරන්නට මේ අකුසල ධර්ම සිද්ධ කරන්නට හේතු වෙනවා. හැබැයි මේ ඔය අර මුලින් කියවනේ අපේ මේ මහත්තයා කිව්වේ මොකද්ද මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන කැවිල්ලා ඒක ඇවිල්ලා මහත්ය ඇති වෙන්නේ මේ විචිකිච්ඡාවේ නෙවෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ මහත්ය දික්ටි චෛතසිකේ. ඒක වැඩ කරන්නේ ලෝභයේ. ලෝභ මූල සිත් තිබෙනවා මේ ditthිගත සම්පයුත්ත ගතිය කියලා. ඒ කියන්නේ ලෝභයක් තිබෙනවා, දෘෂ්ටියක් තිබෙනවා. ආන්න ඒ සිත් තමයි ඒක දෘෂ්ටියක් බවට තරයේම බාරගන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය කියන එක නියෝජනය කරන්නේම එහෙම නැත්නම් දෙසැත්ත 60 62ක් මිත්‍යා දෘෂ්ටින් ඔක්කොම සකස් කරන්නේ ඔය මේ දුක්ටිස් දෘෂ්ටි චෛතසිකේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඔය ලෝභ මූලිය අටේ. එතකොට ඒව සසංකාරික ස්වභාවයක් තියෙනවා අසංකාරික ස්වභාවයක් තියෙනවා. ඔය ඔය ගතිය ඇතිවෙන්න ප්‍රබල ගතියක් උපකාර කිරීමක් ඇති කරලා දෙනවා අර සැක කිරීම විචිකිච්ඡාව. විචිකිච්ඡාව ගැන තේරුම් ගත්තයින් පස්සෙත් ඒක මේ පිටක් වෙනවා ඔකට ඒ තමයි මේ විචිකිච්ඡාව කියන එක සඳහන් කරන්නේ අරමුණක් ගැන සැකයක් තිබෙන ගතිය. ඒ කියන්නේ තීරණයකට එන්න බෑ. තීරණයකට එන්න බෑ. ඒක තමයි විචිකිච්ඡාවේ තියෙන ගතිය. විචිකිච්ඡාවේ ස්වභාවය. හැබැයි දෘෂ්ටියේ යොක නෙවෙයි තියෙන්නේ. දෘෂ්ටියේ තිබෙන්නේ නිකන් එහෙට මෙහෙට වැනි වැනි ඉන ගතිය නෙවෙයි. දෘෂ්ටියේ තිබෙන්නේ කෙලින්ම මේක මෙහෙමයි කියලා වරදවලාම තීරණය කරගන්න. ඒක නිසා ඔය ඔය කල්පාන්තයේදී ද්වේෂයෙන් අපායට ගිය එක්කිනා එනවා කල්පාන්තයේදී ඒ වගේම ලෝභයෙන් ගිය එක්කෙනත් එනවා කල්පාන්තයේදී හැබැයි ලෝභ හිතේ වැඩ කරන්නා ඕ නියත මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන යන්නා වූ කෙනා ටිකක් ඈතට යනවා අප්‍රමාණ පින් සර්වන් සරණ සමිනාත සමිනාත ඒ වගේ කිසි රුපියක් කාමරේ ආසහි දෙනවා ඊට පස්සේ ඒක අපි හිතනවා සමහරට අපි කිව්ව වාහනයක් අලුත්ම වාහනයක් කාගේ හරි දැක්කම හිතනවා ඊට පස්සේ හිතෙනවා මේක පරණ වුණාම ඉතින් මේක අනිත්‍යයි ඒ වගේ කියලා සමහරట్లాට හිතෙනවා ඒක අනිත්‍යයි කියලා හිතෙන්නේ Tamanට ලබා ගන්න නොහැකි නිසා ඒක නිසා ඒක මෝහ මූල සිතකුත් කියලා හිතෙනවා සාමාන්‍යයෙන් එතකොට එහෙම අපි තේරුම් ගත්තාම අපි ඒක දැනගත්තා හා සමාන වෙනවා නේද සාමාන්‍යයෙන් Tamanට මෝහ මූල සිතක් හරි ලැබුණා කියලා තේරුම් ගන්නෑ මෝහ මූල සිත දැන ගැනීම මෝහ මූල සිතයි මෝහ මූල සිත දැන ගැනීම සිතයි කියලා කියන්නේ සිත් දෙකක් මෝහ මූල සිත කියලා කියන්නේ අරමුණේ මුලා වෙච්ච සිත මෝහ මූල දැනගන්නව සිත කියලා කියන්නේ කාමාවචර කුසල් සිත මේ යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන්නේ කාමාවචර කුසල් සිතක එතකොට ඒ කාමාවචර කුසල්සිතට අරමුණු වෙන්නේ අර ඉස්සෙල්ලා ඇතිවෙච්ච මෝහ මුල සිත. ඊළඟට ලස්සන වාහනයක් දැක්කයින් පස්සේ ඒක යෝනිසෝ මනසිකාරයනොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එහෙම නැත්නම් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා ඒක කාමාවචර කුසල්සිතක තිබෙන්නා වූ හැකියාව සහ බලය නියම විදිහට යෝනිසෝ මනසිකාර්ය පවත්නවා අනිත්‍යයි කියලා මේවා කවදා හරි ඇති වෙනව නැති වෙනව කියලා. හැබැයි මේ ඒ අනිත්‍යයි කියන එක මේ යන්තම් හිතලා යන්තම් හිතලා යම්කිසි දෙයක් හදාගන්න ඉරිසියාව නිසා ඒ කියන්නේ ඉරිසියාව කියලා කියන්නේ දේශමූල සිතක්. යම්කිසි කෙනෙකුගේ කාරකක් දැක්කාන් පස්සේ ලස්සනට පාටට අරහිමේ තියෙනවා ඊට පස්සේ දැනෙන්නේ ඉරිසියා සහගත හිතක් ඉරිසියාව කියලා කියන්නේ දේශමූලිකයි. මේ දේශමූලික සිත ඇවිල්ලා තෙරපවනකොට වද දෙවනකොට ඒකෙන් මෙහෙයවනවා මේ ඒකෙන් මෙහෙයවනවා හිත අනිත්‍යයි කියලා මෙනෙහි කරවන්න. ඒ අනිත්‍යයි කියලා මෙනෙහි කරවන්න ගන්න සිත ඇවිල්ලා මේ අර විචිකිච්ඡා එකම නෙවෙයි. විචිකිච්ඡා එකම නෙවෙයි. හැබැයි මෝහය තියෙනා ඌ නිකන් මේ ඕකටත් කියන්න පුළුවන් ලෝභය කියලා. ලෝභය කියලා මෙහෙම හිතන්න පුළුවන් දැන් අර දැන් මට ඇති උනේ මේ ඉරිසියාව නම් ඒ ඉරිසියාවෙන් එකක් තිබෙනවා මට ඒක අයින් කරගන්න ඕනේ. මේ වේදනාව අයින් කරගන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි වාහනේ මගේ නෙමෙයිනේ. ඒකින්ද අනිත්‍ය වුණත් අනිත් එක්කෙනාගේ වහන්නේ. කැඩී බිදී ගියා කියලා හිතුවත් අනිත් එක්කෙනාගේ වහන්නේ ඒක නිසා හිමීහිත හිමීට ඉරිසියා හිතට පටල කරනවා අනිත්‍ය දුක අනාත්මය කියන බොරු මානසිකාරයක් ඕකේ ඉල්ලනවා. එල්ලලා අරක එතකොට හැබැයි ඒක හොතට බලන්න ඕනේ මගේ කාර්යයකට ඒක කරන්න පුළුවන්ද කියලා. මගේ කාර්යක අනිත්‍යයි. මගේ කාර්යක ඉතින් කවදා හරි මේ යකඩ ගොඩක් වෙනවා. ඕක මලකඩ කනවා. එතකොට එහෙම යම් කිසි විදියකින්වත් හිතුවොත් හරි හිතුනොත් හරි ඒ එක්කම පිටිපස්සෙන් තව හිතක් හමාගෙන ඒවි දුවගෙන දුවගෙන ඒ හිත ඇවිල්ලා කියාවේ මේ මේ Tamange දෙයකට ගේයකට දොරකටවත් එහෙම නැත්නම් වාහනයකටවත් මේ අසුබ විදියට හිතන්න හොඳ නැහැ එහෙම හිතුවොත් එහෙම ඒක සිද්ධ වෙන ගතියක් තියෙනවා කොහේ හරි තිබිච්ච එකක් අහපු එකක් හරි පත්තරයක සංග්‍රහවක කියූප එකක් හරි මොකක් හරි වෙන මෙහෙම තියෙනවා යම් කිසි දෙයක් හිතන්න හොඳ නැහැ ඒ හිතත් බලපානවා ඒක සිද්ධ වෙන්න කියලා ඒක පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ගේ වාහනය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්ට ඉඩ දෙන්නේ නැති ඒකින් අයින් කරන ගතිය තියෙනවා එහෙම කරන්නේ හැබැයි අනිත් එක්කෙනාගේ වාහනයට නම් ඔය ඉරිසියා සිත උඩ අනිත්‍ය බෝඩ් එක එල්ලලා එහෙම හිතන්න පුළුවන් ඒ කියන්නේ අනිත් එක්කෙනාගේ ඒක ඇත්තම කියනවා නම් අනිත් එක්කෙනාගේ වාහනේ අනිත්‍ය මානසිකාරයේ හරහා හරි නැති ඒවා කියන එක තමයි ඔය සරලව තියෙන්නේ. ඉතින් ගොඩාක් ඔය ඔහොම තියෙනවා. ඔකට ඕවට කියන උපක්ලේශ ධර්ම කියලා. අප්‍රමාණ පින් ස්වාමීනි. අවසරයි ස්වාමීනාංශ ආගෙන ඉන්නකොට හිතන දැන් අර දිට්ඨි සංප්‍රයුක්ත සිත් අතර විතරයි දිට්ඨි යෙදෙන්නේ දිට්ඨි විප්‍රයුක්ත අතර දිට්ඨි නෙවෙනොට තින මේ තින මිද්දේ යෙදෙනින්ද අර හතර බලවත් දිට්ඨි විප්‍රයුක්ත සිත් හතරට වැඩි. එහෙම අදහසක් හිතුණා ආගෙන. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දික්ටි විප්පයුත් සිත්වල මානෙ තියෙනවා. දික්ටි දික්ටි සම්පයුත් සිත්වල ලෝභයයි දික්ටියයි තියෙනවා. දික්ටි විප්පයුත් සිත්වල මානෙ තියෙනවා. දිට්ඨි සම්පයුත්ත සිත් ඇවිල්ලා දෘෂ්ටි ග්‍රහණේ හැදෙනවා. ඉතින් අනිත් ඒවා ඒ සිත්වල තිබෙන්නා වූ මෙහෙමයි තියෙන්නේ ලෝභ සහගත සිත ඔය චෛතසිකත් එක්ක ප්‍රබල වෙන්න වැඩ කරන්නා වූ එයා ඒ මෝහයත් එහෙම නැත්නම් ඒ ලෝභ සාගත සිතට අරමුණු වෙලා තිබෙන අරමුණ දිහාත් බලන්න ඕනේ මොන වාගේ දෙයක්ද කියලා. තාම මොකක් හරි තියෙනවා දාන්න. අසන්නන්ත අවසරයි. සන්නන්ත දැන් අර කලින් කතා කරපු විදිහ සන්නන්ත අපිටුල මේ මේ අසුභේ සුභ සංඥාව දුකේ සුඛ සංඥාවේ විදිහට මේ සංඥා විපල්ලාස හතර අපතුල කියන තාක්කල් සානත් අපි මේ ඒ කියන්නේ ඒ ඒ තීන තාක්කල් මොන උත්සාහ කළත් මේ ගන්තා ධම්ම ඒ කියන්නේ ලෝභ ද්වේෂ දික්ති කියන අපතුල ඇති වෙන නේද සානත් එතකොට අපි උත්සාහ කළිප්පේ ඒ දික්ති ඒ අර සංඥා විපල්ලාස වලින් මිදීමයි නේද කියලා මට උත්සාහ සංස බාහකට පැහැදිලි කළ දෙන්න කියන තිරන්සන් ඒක එහෙම තමයි සංඥා විපල්ලාස වලින් මිදෙන්න ඕනේ. මේ මිදෙන තාක්කල් අපිට එහෙම ධර්ම ආબોධයක් ලැබුණේ නැහැ. මෙන්න මෙහෙමයි ඔක හිතන්න ඕන වෙන්නේ. පළවෙනි කාරණේ තමයි එකක් අපිව තමන්ව අව탁සීරු කරගන්න හොඳ නෑ ධර්මයේ තුලින්. ඒක ප්‍රධානයි. ඒක ඒක මේ ඒක කරගන්න මෙන්න මේව උපකාර වෙනවා. දවසකට 24 පැයක් තියෙනවා. දවසකට 24 පැයෙන් අපි හිතමු පැය 8ක් නිදා ගන්නවා. තව 16ක් ඉතුරු වෙනවා. 16න් අ ගොඩාක් වැඩ කරන්නේ ඔය ගෙදර දුරේ වට අපි හිතමු පැය 4ක් විතර යනවා කියලා. තව පැය 12ක් තියෙනවා. වැඩ කරන්න යනවා පැය 8ක්. පැය 8ක් වැඩ කරන්න ගියයින් පස්සේ ඒ 12 තව ඉතුරු වෙන 4යි. ඒ හතරෙම තමන්ගේ ඔය මේ වැඩ කටයුතු තියෙනවනේ නාගන්න කියාගන්න ඒවා දත්ම දින ඒවා ඒවට ගියන් පස්සේ කරත් ඉතින් ওই පැය දෙකක් කරදම් පස්සේ තව තියෙනවා පැය දෙකක්. ඉතින් බැලුවන් පස්සේ ඒ පැය දෙකේ තමයි බණ ටිකක් හරි අහන්නේ. බණ අහන්නේ සාකච්ඡා කරන්නේ සමහරට පැය ටික අඩු වැඩි වෙන්න පුළුවන්. පැය 24න් පැය 24න් අපිට මේ අකුසල් පැත්තට බර වෙච්ච නැති ඒවා හැදෙන තැන් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ බණහන පය දෙක. පය දෙකයි නිින්ද ගිය පය 8. ඊට පස්සේ එතන 10යි. ඊට පස්සේ අර වැඩ කරනකොට වැඩ කරන්න හිත යොදපු තැන්. ඒ ක්‍රියාවටනේ හිත යන්නේ එතකොට පැය 8යි. 18යි. ඊට පස්සේ තව ඔය එක එක තැන් තියෙනවනේ ඒ වගේ තියෙන්නේ මුලා වෙච්ච ඒවයි නොතේරෙන ඒවයි වෛර සහගත ඒවයි එහෙම තියෙනවා. හැබැයි තව එකක් හිතන්න ඕනේ වැඩ කරන අවස්ථාවේදී වැඩ කරනකොට සමහරට වැඩක් කරනවා තරහක් යනවා. එහෙම වුණොත් එහෙම පෑයාටේ කොටසක් අසාර්ථකයි. දැන් අපි බැලුවෙන් පස්සේ මේ අපි පැය දෙකක් හරි ධර්මය ගැන හිතනවනේ අහනවනේ එහෙම අහනකොට හිතනකොට ඒ පැය දෙක කාලය තුලට අර අර මේ වෙනත් අවස්ථාවලදී ඇතිවෙච්ච ඉරිසියාවල් තරහවල් පටිගය දෘෂ්ටිය ලෝභාදී දේවල් එන්ට දෙන්නේ නැතුව වලක්වන ස්වභාවයක් මේ පැය දෙක ඇතුළේ තියෙනවා. අනිත් වෙලාවට එන්නේ අනිත් වෙලාවට එන කෙලෙස් මේ වෙලාවට එන්නේ නැහැ. ඒක භාග්යක්. ඒක වාසනාවක්. ඒක හොඳ ගුණයක්. ඒ විතරක් නෙවෙයි. ඒ අනිත් වෙලාවේ පහළ වෙන කෙලෙස් වලට මේ වෙලාවට එන්ට දෙන්නේ නැතුව විතරක් නෙවෙයි මේ වෙලාවේ ඊ타ත්ම ප්‍රබල ශක්ති සම්පන්න යෝනිසෝ මනසිකාර්ය සිහියක් හදනව නුවණක් හදනව සමාධිය හදනව කුසල චේතනාවල් වැඩි දියුණු කරනවා. ඒ වගේම තමයි ධර්ම සංඥාවල් ගන්නවා. ආහන දේවල් තුලින් ධර්ම සංඥාවල් ගන්නවා. ධම් අදහස් ගන්නවා. ඒවා හිතේ ස්ථාපනය වෙනවා. ස්ථාපනය වුණාන් පස්සේ අර එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් අර බන කෑලිත් ඒ අස්සට මානසිකාර ඒව එනවා. අර ඉස්සෙල්ලා ආපු තරහ වෙනුවට මේවා එනවා. ඇවිල්ලා පාරක තුටක යනකොට ඊළඟට ඔය බන කොටස් කොටස් මේවා මෙහෙම වෙන්න ඇති. මම මෙහෙම වෙන්න ඇති කියලා හරි කමක් නැහැ. ස්ථාවර නොවුනත් ඒ වගේ මානසිකාරයේ පැත්තට හිත හැරී යන ගතියක් තියෙනවා. තරහව ගැන ඇහුවා, ව්‍යාපාදය ගැන ඇහුවා, ඉරිසියාව ගැන ඇහුවා, සද්ධාව ගැන ඇහුවා. ඒක මෙහෙමයි කියලා ධර්මයේ ගැන විපර්යාස මේ විපරම් කරන සිත් පහළ වෙනවා අඩතරමේ විනාඩියේ අපි හිතමු පැය 8ක් වැඩ කරනවා නම් ওই පැය 8 නිකන් විනාඩි දෙකක් තුනක් වගේවත් ඔකේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ පැය 8 ඔය විනාඩි දෙක හරි හොඳ මේ ගතියක්. ඉතින් මේ ඔය අපි හිතමු මෙහෙම කියලා. මේ අපි හිතමු මෙහෙම කොයින්ස් දානවා ඔය පෙට්ටිවලට ඔය තියෙන තැන් වල පෙට්ටිවල තියෙනවා මේ පෙට්ටියකට කොයින් එකක් දානවා සමහරව ඒ ඉතුරු වෙච්ච මම දැකලා තියෙනවා කොයින්ස් දානවා ඉතින් ඔය කොයින්ස් දාන අතරේ රත්තරන් පහේ කොයින්ස් එකක් දැම්ම කොයින් එකක් දැම්මොත් පස්සේ ඉතින් ඒක කොයින් එක වුණාට ඒක රත්තරන්නේ. ඒ වගේ නිකම් මේ ඔය මනසිකාර කරගෙන යන අතරේ ওই බස් එකට යනකොට වාහනේ යනකොට කතා බහ කරනකොට ඔය ධර්ම මනසිකාරයක් ඇතිවෙන්න මේ අහපු දේවල් හරියට උපකාර වෙනවා. ඒක නිසා මේ පැය දෙක විතරක් නෙවෙයි අනිත් වෙලාවේ ධර්ම මානසිකාර්යය උලුප්පවලා ගන්නටත් ඒ වෙලාවේ එන ඒවා අකුසල් අයින් කරන්නත් මේ කරන වැඩ මේ හිතන සිතුවිලි යොදන යෙදීම හරියට උපකාර වෙනවා. ඒක නිසා මේ අපි මේ කරන වැඩවල තිබෙනවා අගයක්. මේ කරන වැඩවල තිබෙනවා හරීම මේ විසිතුරු ගතියක්. අන්න ඒ විදිහට හිතන්න ඕනේ. එතකොට අපිට මේ ඔය මේ යෝනිසෝ මනසිකාර්යය අපි මෙහෙම වඩනවා නේද කියලා එහෙම මේ අපිට හිතනකොට Tamanට සන්තෝෂයක් ඒක දැනෙනවා. අපි ඒ විදිහටයි ඕක බලන්න ඕන වෙන්නේ. බොහොම දින් සාන දෙවන්තන්නේ. යනවා කතා කරන්න. මේ මම මේ ස්වාමීන් වහන්සේ කතා කරන්න මේ ගත්තේ මොකද මම අර මේ මොකද හරීම මේ ලෝභයේ සිතකින් තමයි මේ මගේ තාත්තා ඉන්නේ ළමයින්ට ඉතින් හැමතිස්සෙම දැන් මම ලංකාවට ගියාමත් මේ මට කොහෙවත් යන්න දෙන්නේ මගේ දිහා බලාගෙනම තමයි ඉන්නේ. හැමෝගෙම අහනවා මේ කො ගියාද? මට කුමාරි කියලා කියන්නේ කො කුමාරි ගියාද? හැම තප්පරයේදීම ඉතින් මේ මම කොහෙද යන්නේ කියලා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මට ඒ වෙලාවේ හිතුණා ගොඩක්ම ලෝභකමකින් තමයි ඉන්නේ කියලා. මේ ඉතින් පාර මේ ඇත්තටම මේ මං කරේ මේ ටික දවසක් මේ පොඩ්ඩක් තාත්තත් එක්ක මේ මේ ඈත් වෙලා වගේ ඉඳලා අපිට මේ වෙන කෙනෙක්ට දුන්න තාත්තව බලාගන්න. මේ දැන් මම කරේ ඇත්තට මේක මගේ චේතනාව තිබුණා දැන් මේ විදිහට දිගට ගියොත් දැන් මරණ මොහොතේ චේතනාව දැන් ලෝභයෙන් එන්නේ ළමයාට තියෙන මේ එහෙම හිතලා මම දැන් ඊට පස්සේ මට අර කිව්වා ඔයා වැඩි කතා කරන්න එපා දැන් පොඩ්ඩක් ඈත් වෙලා වගේ ඉන්න කියලා මේ දැන් ඒ පාර ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් උත්තරන් දීලා දැන් බලා ගන්න කෙනා හොඳට බලා ගන්න. ඉතින් දැන් මම මාසයක් විතර දැන් කතා කරන්නේ වෙන අයව දාලා තමයි බලන්නේ කොහොමද හොඳට ඉන්නවද බෙහෙත් ගන්නවද කනවද මොනවද කියලා මම ඒකෙන් අදහස් කරේ එහෙම ඉන්නකොට දැන් මේ ලෝභය හිතෙන් අයින් වෙලා යාවිද කියලා තමයි ස්වාමීන් වහන්සේ මම ඒකයි අහන්නේ ආ ඒකේදී එහෙම වෙන්න පුළුවන් එහෙම අයින් වෙලා ඉන්නකොට කරුණාව තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒක ඒක හේතුව මෙහෙම එකක් වෙන්නේ. ඔය ඔය වයසට ගියයින් පස්සේ ඕක මේ දරුවන්ට විතරක් නෙවෙයි සමහර මේ මම දැකලා තියෙනවා මේ ඔය ඔය මේ ගැරියට්‍රික් සෙන්ටර්ස් වලට ගියන් පස්සේ ඔය මේ මිනිස්සු ඉන්නේ වයසක අය ඒගොල්ලන්ට අපෝපස්ථාන කරන්නා වූ අපුපස්ථාන කරන්නා වූ ළඟින්ම ඉන්නා වූ අයට කෑම ටික ගෙනල්ලා දෙනවා ඒ වගේම ආඳුම් පැළඳුම් ටික හොදලා කියලා දෙනවා ඒ වගේ අයටත් ඇති වෙනවා ඒගොල්ලන්ගේ යම්කිසි මේ ලෝභමේ ගතියක් ඇති වෙන හේ ඒක වෙන්නේ අර ඒගොල්ලෝ අසරණ වෙනවනේ ඒ වයසට යනකොට එයා අසරණ වෙනවා ඒ අසරණ වෙනකොට එයාට ළඟින්ම ඉඳලා උපස්ථාන කරන සලකන කරුණාවෙන් රැක බලා ගන්න එක්කෙනාම හොඳයි කියන බව එයාට එයා තමයි මට පිහිට වෙන්නේ කියන එක මත තමයි ඔය සිතුවිල්ල එන්නේ. ඒක මේ සමහර අයට හිතා ගන්නපු බණ දහම් මේ අහපු කියපු හිතපු අයට ඒක හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම එහෙම ඇති වෙන එක වළක්වන්න ඉතින් මේ අර විදිහට ටිකක් දුර ලයින් එකත් හොඳයි. ඉතින් කරුණාවෙන් ඉතින් සලකන එක හොඳයි. ඒ එහෙම එකක් තියෙනවා. ඒක දරුවන් හින්දා අර මේ පිට කෙනෙක් එක්ක වගේ නෙවෙයිනේ. දරුවන්ට ඉතින් අර දරු සෙනෙහස සහ බැඳීම තියෙනවනේ. ඉතින් සමහර එකක් තියෙනවා අර මේ කොහොම හරි මම බලාගන්නේ කියන හැඟීම තියෙනවා. දැන් වෙනත් කෙනෙක් අප උපස්ථාන කරනට යම්කිසි අඩුපාඩුවක් වුණාන් පස්සේ තමන්ගේ කියන සලකනකොට එහෙම අඩුපාඩුවක් කරන්නේ නැහැ කියලා ඒ වගේත් අර ඒ ඒ අඩුපාඩු නොවෙන්නට ස්වභාවයටත් ඒගොල්ලන්ට එහෙම හිතෙනවා. ඉතින් ඕක ඇවිල්ලා ඉතින් තා ඒ පියතුමාට විතරක් නෙවෙයි අනිත් සාමාන්‍ය අයටත් ඉතින් ඕක සිද්ධ වෙනවා. ඉතින් දුර්වල ඉන්න එක එක්තරා විදියකට මේ ප්‍රතිපල වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වෙයි. හොඳයි හාමුදුරනේ මේක මේ අදාළ එකක් නෙමෙයි අද මම ඉක්මනට කියන්නම් ඒක නිසා මේ මේක නිකන් ඇහිච්ච වචනයක් මේ පහුගිය අහපු දේශනා කීපයකදීම ඔබ වහන්සේත් මම හිතන්නේ ඒක සඳහන් කළ නිසා ඇති වුණේ ප්‍රශ්න කීපයක් ඒ තුලින් මේ ඒක එතනින් සඳහන් වුණා මේ ධර්මය විභජ්‍ය විභජ්‍යවාදය කියලා. ඉතින් මම එච්චර ඒ වචනේ දැක අහලා පුරුදු නැහැ මට එච්චර මේ ඒක ඒක ධර්මයේ සඳහන් වෙච්ච තැනුත් මම එහෙම විශේෂයෙන් දැකලා නැහැ සාමුදුරනේ ඒක නිසා ඒ තුලින් ප්‍රශ්න කීපයක්ම ඇති වුණා හිතේ. එකක් තමයි ඇතුනේ දැන් මේ විභජ්‍යවාදයක් කියලා මේ බුද්ධ ධර්මයේ විභජ්‍යවාදයක් කියන්නේ විභජ්‍ය නැතිවාදක් තියනවද? එහෙම නැතිනම් එහෙම නැත්නම් විභජ්‍ය විභජ්‍යවාදයක් කියන එකෙන් අපි ඒ කියන්නේ මේක බුදුහාමුදුරුවෝ මුලින්ම සඳහන් කරපු දෙයක්ද විපච්චවාදී කියලා උන්වහන්සේම දේශනා කරපු දෙයක්ද එහෙම නැත්නම් අපි මේ දැන් කාලේ බුද්ධ ධර්මයේ කිසියම් තිබෙන ධර්මයේ තිබෙන යම් කිසි ලක්ෂණයක් තේරුම් ගන්න අපි දැනට දාගත්ත වචනයක්ද ඒකක් එහෙම ප්‍රශ්නිකුත් ආවා දෙවෙනියට ප්‍රශ්නය ආවේ හාමුදුරනේ මේ විභජ්‍යවාදය කියන එකේ අදහස් කරන්නේ කියන්නේ ඒක කොටස් කොටස් වලට කරලා බලනවා කියන එකද වගේ අදහසක් එහෙම තමයි මට තේරුම් ගත්තේ මේ දේශනා තුලින්. තුන්වෙනි එකට ඇන් හැදුනේ ස්වාමීන් වහන්සේ එහෙම කොටස් කොටස් කඩලා බැලීම විපජ්ජවාදේ නම් බුදුරජාණන් වහන්සේ එහෙම සීමාවක් සඳහන් කරද කොටස් වලට යන්න ඕන කියලා එහෙම සීමාවක් වශයෙන් මොන හරි එහෙම සඳහන් කරාද කියලා ආව හතරවෙනියට ආවි ස්වාමීන් වහන්සේ දැන් අපි රූපයක් දැක්කොත් එහෙම මේ දැන් අපි ගොඩක් වෙලාට දකිනවා මේ අපේ කල්යාණ මිත්‍රය ගොඩක් රූප විශ්ලේෂණය කරනවා ඉතින් මට මම දන්න තරමින් මේ රූපයත් අපිට අත්හරින්න තියෙන දෙයක්. ඉතින් මේ අත්හරින්න තියෙන දෙයක අගමුල වැලගිය තැන් එතකොට පරමාණු අණු හොයන එකේ වැඩක් කාලේ නාස්ති කිරීමක්ද කියලා හිතුණා ස්වාමීන් වහන්සේට සරණයි. ඒකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම නම් මට මේ මේ වෙලාවේ ගන්න අමාරුයි. මේ හැබැයි මේ ඒ ඒකේ සාරාංශයක් හැටියට ටික කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපිට වචන තිබෙනවානේ. වචන තියෙනවා සමහර ඒවා තියෙනවා ප්‍රතිවිරුද්ධ වචන පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා වචනේ තියෙනවා ප්‍රතිවිරුද්ධ වචනයක් දාන්න බෑ. දැන් සහෝදරයා කිව්වොත් එහෙම ඒක ප්‍රතිවිරුද්ධව සහෝදරිය කියන්න පුළුවන්. ඒ වගේම අපි අම්මා කියලා කිව්වන් පස්සේ ඒකේ ප්‍රතිවිරුද්ධ වචනේ අපි තාත්තා කියලා ගත්තට හැබැයි අම්මා කියන එකේ අපිට ඒකේ දැම්මොත් එහෙම අම්මා නොවන්න තියනවාද? අපි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි යොදන්න පුළුවන් වචනයක්. ඒ වගේ මේ භාෂා පාවිච්චි කරනකොට සමහර වචන තිබෙනවා මේ යනවා කියපු ගමන් ඒකට ප්‍රතිවිරුද්ධිත එනවා එනවා කියලා. එතකොට ඉඳ ගන්නවා කිව්වොත් එහෙම හිට ගන්නවා කියලා දාන්න පුළුවන්. හැම එකෙම ප්‍රතිවිරුද්ධයක් ඒ වගේ වගේ දාන්න පුළුවන්. හැබැයි හැම වචනයකටම ඕක දාන්න බෑ. සමහර වචන තියෙන වැඩ කරන්නේ නෑ ඒවා. වචනයක් හදාගන්න පුළුවන්. විභජ්‍යවාදී කියන එකත් ඒ වගේ. මේ විභජ්‍යවාදී කියලා මේ දේශනාව විභජ්‍යවාදී කියලා කිව්වොත් එහෙම ඒකට විභජ්‍යවාදී නැති ධර්ම තියනවාද කියලා අහන්න පුළුවන්. හැබැයි ඒකට උත්තරي සලක ගන්න පුළුවන් මෙහෙම. සමහර අය මේ ධර්ම කොටස් බෙදා වෙන් කරගන්නේ නැහැ. ඒ වගේ ඒගොල්ලෝ ඒක හින්දාවෙන් ආත්ම දෘෂ්ටි වලට යනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. අනිත් එක විභජ්‍යවාදී කියන එක අපි පාවිච්චි කරන්නේ බුදුරජාන් වහන්සේ සියලු ධර්මයන් බෙදාව දාලා හේයින් අර තියෙනවනේ භාග්‍යවා භග්ගවා යුත්තෝ බගේ හිච විභත්තවා භත්තවාන්ත ගමනෝ භගවතේන උච්චති කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ මේ සියලුම ධර්මයන් බෙදා වදාළ ගතියක් භග්ගවා කොටස් කරලා කඩලා කඩලා කඩලා බෙදලා වෙන් කරනවානේ ආන්නේ ඒක නිසා උන්වහන්සේගේ ධර්මය මේ විබ විදා විදාල වදාරණ බැවින් දේශනා කරන බැවින් කොටස් කරන බැවින් තමයි ওই විභජ්‍ය කියන වචනේ පාවිච්චි කරන විභජ්‍ය කියලා කියන්නේ කොටස් කරනවා කියන එකයි. හැබැයි සමහර විට ඉස්සරහදී ওই දෘෂ්ටිකාරයෙක් ඉඳලා තියෙනවා විභජ්‍යවාදීන් කියලා. එහෙම කොටසකුත් ඉඳලා තියෙනවා අනිත් එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විභජ්‍යවාදී ක්‍රියාවලිය එහෙම නැත්නම් බෙදා වෙන් කරන ක්‍රියාවලිය තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හේතුඵලවාදී ධර්මයක්. හේතුන් ඵලය. ඒකයි හේතුඵලය පෙන්නන පෙන්눔 කරන ධර්මය. අනිත් එක තමයි එහෙම බෙදන්ට ඕන ධර්ම කොටස් තියෙනවා. එහෙම පරාස තියෙනවා. ඒ තමයි මේ සත්වයා කියන සත්වයා කියන රාමුව කොටාසය කොටස් කරනවා පළමු කොටම බේසික් රූප වේදනා සංඥා සංකාර කියලා. එහෙම නැත්නම් ආයතන වලට බෙදෙනවා 12කට. 6කට බෙදෙනවා 12කට බෙදෙනවා ධාතු වශයෙන් 18කට බෙදෙනවා. ඉන්ද්‍රිය වශයෙන් 22කට බෙදෙනවා. ඊට පස්සේ පටිච්ච සමුපාස වශයෙන් අංග 12කට බෙදෙනවා. ඒක අතීත අනාගත වර්තමාන වලට කොටස් කරනවා. ඊට පස්සේ හේතු ප්‍රත්‍ය ධර්ම හැටියට 24කට දානවා. ඉතින් ඊට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා සත්‍ය වශයෙන් හතරකට බෙදෙනවා. ওই විදිහට ওই විදිහට ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ඊට පස්සේ ওই වගේ බෙදෙන ගති තියෙනවා. අනිත් එක තමයි එහෙම ධර්ම බෙදාගෙන බෙදාගෙන ගියන් පස්සේ නොබෙදෙන තැනක් තියෙනවා. නොබෙදෙන්නා වූ තැන ඒ ධර්ම බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා නොබෙදෙන තැන අහුවෙන ගතියක් තිබෙනවා. ඒකට ඒ අහුවෙන ගතියට කියන පරමාර්ථ ධර්මය කියලා. ඒ පරමාර්ථ ධර්මය ධාතු ස්වභාව වශයෙන් තියෙනවා. ඒ වගේම අවසානයේදී අපිට ඇති වෙනවා යම්කිසි මූල ධර්ම ධාතු ස්වභාවයක්. අනිත් එක තමයි ඔය අපේ පින්වතුන් මේ බෙදන්න බෙදන්න බෙදන්න බෙදන්න කොටස් කරන්න කොටස් කරන්න ඒක ඊටාත්ම හොඳයි. ඒ කියන්නේ කාලය අවබෝධ කරගන්නට අපිට යමක් කරන්න නැතුව ඒ අවබෝධය ඉන්නේ අවබෝධයේ ප්‍රඥාව එන්න නම් කොටස් කිරීම කරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ කොටස් කිරීම තුළ මේ වගේ අපි හිතාගෙන හිටපු අය මේ මිනිස්සයෝ ඒ සත්වයෝ මේ වගේ අහුවෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා කොටස් කිරීම තුළ තමයි රූපත් බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, වේදනාවත් බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, සංඥාවත් බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, සංස්කාරයත් බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, විඥානයත් බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, චෛතසික ධර්ම ඔක්කොම බෙදන්න ඕනේ, කොටස් කරන්න ඕනේ. හැම එකක් බෙදලා යන්න ඕනේ. රූප මේ රූප බුදුරජාන් වහන්සේ ශරීරය අරගෙන ශරීරය කොටස් කරලා කොටස් කරලා කොටස් 32කට දාලා තියෙනවා. ඒක නිසා මූලික බෙදීම් ඒවා බුදුරජාණන් වහන්සේම දේශනා කළේ ඒ කොටස් කිරීම තුළ තමයි ප්‍රඥාව නුවණ හොඳට අවබෝධ වෙන්නේ. විද්‍යාඥයෙක් ගත්තයින් පස්සේ විද්‍යාඥයා අඩුතරම මේ යනවනේ මේ එයාට යන්න පුළුවන් සීමාවේ යනවනේ. එයා ඒකෙන් තමයි ඒකෙන් තමයි දැනුම, ඒකෙන් තමයි විද්‍යා නුවණ හදාගන්නේ. ඒක නිසා බෙදන්න බෙදන්න බෙදන්න බෙදන්න නුවණ පහළ වෙන අවසානයේදී බෙදන්න බැරි තනක් ඇතිවෙන. ඒක ධාතු ස්වභාවයක්. එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයක් හැටියට තේරුම් ගන්නවා. ඊළඟට පරමාර්ථ ධර්ම දෙවිදියකට තේරුම් ගන්නවා. එකක් හේතුවෙන් ඵලය ඇතිවෙන්නව පරමාර්ථ ධර්ම අනිත් එක තමයි හේතුවක් ඵලයක් පිහිටන්නේ නැති ශූන්‍ය වූ පරමාර්ථ ධර්මය. ඒ කියන්නේ ඒ වගේන් ශූන්‍ය වෙච්ච ආත්ම නැති නිර්වාණ ධාතුව. පැහැදිලි කිරීමට බොහොම පිං ස්වාමීන් වහන්සේ. අද වෙනදාවේදී වැඩි පිරිසක් ගුවන් විදුලියේ සවන් දෙමින් හිටපු බව මට පේනවා. ඒක පේනවා. ඉතින් ඒ සියලුම කල්යන මිත්‍රයින් වෙනුවෙනුත් ඒ වගේම අද Skype තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙච්ච කල්යන මිත්‍රයන්ුත් අනාගතයේදී පටිගත කිරීම අසන්නා වූ කල්යනා මිත්‍රින් හෝ ඉදිරි කාලයක දැනට ඉපදිච්ච නැති අයත් කවදා හෝ මේවා ආයි ඒ සියලුම දෙනා වෙනුවෙන් පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර කර සිටිනවා. ඒ වගේම උන්වහන්සේට මේ පතන අවධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි මම එමුනම් අද දවසේ සාකච්ඡා නිමා කරන්න. ඊටම ගෞරවයෙන් පූජ්‍යපාද දිනාලංකාර සම්දන් වහන්සේට යොමු වෙනවා. තිරුවන් සරණයි. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි. මෙතෙක් වේලාවක් හැම දිනාම එක්කාසු වෙලා ධර්මයේ මානසිකාරයේ කරන්නා වූ මේ දහම් වැඩසටහන සම්බන්ධ වුණා. ඒ වගේම මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධයේ පිණිස ධර්ම විචය සම්බුද්ධංගේ වඩා ගැනීම පිණිස සම්මාදිට්ඨිය දියුණු කර ගැනීම පිණිස ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය වඩා ගැනීම පිණිස උපකාර වන ධර්ම කරුණු ටිකක් ඉදිරිපත් කරගත්තා. ඒ නිසා මේ තුලින් උපදවාගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්, පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අවශ්‍ය කරන්නා වූ සද්ධාදී ගුණ ධර්ම දියුණු වේවා. ඒ වගේම පාරමී ධර්ම දියුණු කරගන්නට ලැබේවා. සම්මා දිට්ඨි ආදී වූ ආර්ය අෂ්ටාංගික මාර්ග දියුණු කරගන්නට ලැබේවා. හැම දිනාට මේක සඳහා අවශ්‍ය කරන්නා වූ මූලික ශ්‍රද්ධාදී ගුණ වඩාගෙන ඒ වගේම දාන සීල භාවනාදී කුසල ධර්මයන් දියුණු කරගෙන උපකාරක ප්‍රත්‍ය ධර්මයන් සම්පාදනය කරගන්නටත් හැකි වේවා. ඒ ඒ වගේම තමයි මේ වැඩසටහන සංවිධානය කරලා ලෝකයට දහම් බෙදන්නා වූ ධර්මය බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නා වූ පින්වත් ලලිත් දලුවත්ත මහත්මයාටත් ඒ වගේම පවුලේ සෑම දිනාටමත් මේ පින මේ කුසල් ධර්මාභූදේ පිණිස වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. මේ අසාගෙන සිටින්නා වූ පින්වත් සෑම සිරු දිනාටම ළඟදුර වශයෙන් සිටින්නා වූ සෑම දිනාටම මේ සියලුම ධර්ම කොටස් ශ්‍රවණය කිරීම තුළින් පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම මුදු සදාකාලික සැප ඇති වෙනස් නොවෙන්නා වූ ගතියකින් යුක්ත වෙච්ච නිවිගිය ස්වභාවයෙන් යුක්ත වෙච්ච ඒ උතුම් නිර්වාණ ධාතුව ඊතා කෙටි කලකදී සැපසේම අවබෝධ වේවා සෑම දිනාගේම හිත් නිවි ගොස් නිවරටපත් වේවා කියලා තුමයිත්‍යෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු ආදී ලක්තාවා මහාන් ආය පුත්තා සාදු ආගතම් තිපය බුද්ධ පුත්සන්න සර්වන් සරණයි සමදෙනාටම තෙරුවන් සරණයි සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ